නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යස භික්ඛවේ සමාධිස්ස භාවිතත්තා බහුලීකතත්තා නේව කායස ඉන්දි තත්තං වා හෝති කන්දි තත්තං වා න චිත්තස්ස ඉන්දි තත්තං වා හෝති පන්දි තත්තං වා තස්ස සෝ භික්ඛවේ භික්ඛු සමාධිස්ස නිකාමලාභී අකිච්චලාභී අකසිරලාභී තේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ මහා වාක්‍යයට අයත් ආනාපාන සති සංයුත්තේහි සඳහන් කරන්ට යෙදුණු කපින සූත්‍රයට අයත් පාඨයක් ප්‍රකාශිත වුණේ. මේ පින්වතුන්ලාට පිළිවෙලින් <clears throat> පසුගිය දේශනා වාරවලදී ආනාපාන සති සංයුත්තේහි සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්ට ලැබුණා. බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව පිළිබඳ වදාළ ආකාරයේ ඊළඟට ආනාපාන සති භාවනාව වැඩිමින් ලැබෙන ආනිසංස පිළිබඳව දේශනා කරලා තියෙන්නේ කොහොමද කියන කරුණු මේ පින්තුන්ලාට මේ දේශනාවලින් පැහැදිලි වුණා. තවදුරටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සංයුත්තේහි ඉදිරියට මෙසේ විස්තර කරනවා මහා කප්පින ස්වාමින් වහන්සේ මුල් කරගෙන කප්පින සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ කවස්ථාවකදී සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙක මහා කප්පින කියන ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට නුදුරු තැනක පරියංකයෙන් එරමිනිය ගොතාගෙන වැඩ ඉන්නවා. අතින් ඒ ස්වාමීන් වහන්සේ බොහෝම ලස්සනට උඩුකය ඍජුව තියාගෙන සිහියෙන් යුක්තව වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ තමන් වහන්සේට නුදුරු තැනක එරමිනියා ගොතාගෙන කය ඍජුව තබාගෙන හොඳ සිහිනුවණින් වාසය කරන මේ ස්වාමින් වහන්සේව දැකලා භික්ෂුන් වහන්සේලාට කතා කරලා ඇහුවා මහණෙනි ඔබ වහන්සේලාට පේනවද ඔබලාට පේනවද මේ වාඩි වෙලා ඉන්න භික්ෂුව ඒ භික්ෂුව වාඩි වෙලා ඉන්නකොට මේ කයේ සැලීමක් එහෙම දකින්න නැහැ නේද? කයේ වැනීමක් එහාට මෙහාට වීමක් එහෙම දකින්න නැහැ නේද කියලා. අතින් අර ස්වාමින් වහන්සේලා තිනම් කිව්වා ඇහුවේ දකින්න තියනවද කියලා ඇහුවේ. ඒ භික්ෂුවගේ කයේ යම් සැලීමක් මෙහාට මෙහාට වැනීමක් පැද්දීමක් එහෙම තියනවද කියලා. ඉතින් අනෙක් ස්වාමීන් වහන්සේලාත් ඉඳන් කිව්වා ස්වාමීනි අපි මේ කප්පින ආස්තුතුන් වහන්සේ වාඩි වෙලා ඉන්නකොට අපට ඒ ස්වාමීන් වහන්සේගේ කයේ සැලීමක් චලනයක් දකින්න ලැබෙන්නේ නැහැ. වාඩි වෙලා ඉන්නකොට මේ තුන් තුන් වුණත් එහාට මෙහාට හැරෙනවා. ටික වෙලාවක් ඉන්නකොට කකුල් අතපය අමාරුයි වේදනාකාරී එතකොට මේ එහාට මෙහාට හැරෙනවා වැනෙනවා ඒ වගේ වෙනවානේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ කොතනක වැඩ හිටියත් එහෙම වෙන්නේ නැහැ ඉතින් භික්ෂුන් වහන්සේලා කියවා ස්වාමීනි අපි මේ ආශිතුන් වහන්සේ කොහේ වැඩ හිටියත් සංඝයා මැද පිරිසක් මැද මැද වැඩ හිටියත් විවේකීව තනිවම භාවනාවට වාඩි වෙලා වැඩ හිටියත් කොයිලාකවත් වාඩි වෙලා ඉන්න ඉරියව්වෙහි වෙනස් වීමක් චලනයක් දකින්නේ නැහැ කියලා වාඩි වෙලා ඉන්න කාලය තුල එහා මෙහා පැද්දීමක් දැඟලීමක් දකින්නේ නැහැ කියලා කිව්වා. වාඩි වුණත් හරියට පිළිමයක් තිබ්බා වගේ නිශ්චලවම වැඩ අන්න ඒකයි මේ මහා කපිල ස්වාමින් වහන්සේගේ තිබිච්ච විශේෂය. ගල් පිළිමයක් තිබ්බා වගේ කිසියම් පෙළවීමක් චලනයක් නැතුව වැඩ ඉන්න තැන බොහොම නිශ්චලව වැඩ ඉන්නවා. පිරිසක් මැද්දේ හිටියත් එහෙමයි තනිව ඉන්න වෙලාවක වුණත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළ මොකක්ද ඒකට හේතුව? මහණෙනි යම් සමාධියක් වැඩිම නිසා බහුල කිරීම නිසා කයේ චලනයක් කම්පනයක් සිද්ධ නොවේද? ඒ වගේම සිතේ කම්පනයක් චලනයක් ඇති වෙන්නේ නැද්ද? අන්න ඒ විදිහේ සමාධියක් මේ භික්ෂුව විසින් හොඳට වඩලා තියෙනවා. ඒ වඳු සමාධියක් මේ භික්ෂුව නිරන්තරයෙන්ම ලබනවා නිදුකින් ලබනවා පහසුවෙන් ලබනවා ඉතින් කොයි විදිහේ සමාධියක් වැඩිවීමෙන්ද බහුල කිරීමෙන්ද කයේ සැලීමක් චලනයක් ඇති නොවෙන්නේ ඒ වගේම සිතේ සැලීමක් චලනයක් කම්පනයක් ඇති නොවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා එතකොට දැන් මේ කපින ස්වාමින් වහන්සේ සංගමෙද වැඩ හිටියත් සංඝ පිරිසක් මැද වැඩ හිටියත් තනිවම විවේකීව වැඩ හිටියත් මේ ස්වාමින් වහන්සේගේ කයේ චලනයක් සැලීමක් දකින්න නොලැබෙන්නේ කුමන හේතුවක් නිසාද? බලවත් සමාධියක් වඩලා තියෙන නිසායි. යම් සමාධියක් වැඩිම හේතුවෙන් කයේ චලනයක් හෝ සිතේ චලනයක් ඇති වෙන්නේ නැද්ද? ඒ විදිහේ බලවත් චිත්ත සමාධියක් නිරන්තරයෙන් ලබනවා. නිදුකින් ලබනවා පහසුවෙන් ලබනවා මේ ස්වාමීන් වහන්සේ. ඒකින්ද තමයි සංඝ පිරිසක් මැද හිටියත් තනියම හිටියත් සැලීමක් චලනයක් කම්පනයක් නැතුව වැඩෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ මහණෙනි කොයි විදිහේ සමාධියක් වැඩිවීමෙන්ද කයේ කම්පනයක් චලනයක් නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. වගේම සිතේ කම්පනයක් චලනයක් නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. භාගතුන් වහන්සේ පිළිතුර ප්‍රකාශ කළා ආනාපාන සති සමාධි සභික්කවේ භාවිතත්තා බහුලීකතත්තා නේව කායසින්ජිතත්තං වා හෝති පන්දිතත්තං වා චිත්තසින්ජිතත්තං වා හෝති පන්දිතත්තං පන්දිතත්තං වා මහණෙනි ආනාපාන සති සමාධිය හොඳින් වැඩිවීමෙන් බහුල කිරීමෙන් කයේ චලනයක් හෝ කම්පනයක් නැතුව සිතේ චලනයක් හෝ කම්පනයක් නැතුව වාසය කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ භාවිතුන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි කොහොමද මේ ආනාපාන සති සමාධිය වැඩි යුත්තේ බහුල කළ යුත්තේ නැත්නම් කෙසේ වැඩ වඩු ආනාපාන සති සමාධියෙන්ද කයේ චලනයක් සිතේ චලනයක් නැතුව විසිය හැකි වෙන්නේ කියලා භාගතුන් වහන්සේ අර කලින් පරිද්දෙන් ආනාපාන සතිය 16 ආකාරයෙන් සම්පූර්ණ කරන හැටි දේශනා කළා. යන්නේ කා ඒ සූත්‍රයෙන් අපට විශේෂයෙන් තේරුම් ගන්න තියෙන ආනාපාන සති සමාධිය කලින් සඳහන් කළ 16 ආකාරයේ සම්පූර්ණ වෙන විදිහට වැඩුව බහුල කළොත් එයින් මේ කායික වශයෙන් උත් තාම තැන්පත් භාවයක්, නිශ්චල භාවයක් සගුණ කර ගන්න පුළුවන්. ඒ වගේම සිතේ තියෙන චංචල ගතිය, නීවරණ නිසා ඇතිවෙන කැළඹීම ආදී ඒවත් බොහෝසෙයින්ම දුර වෙලා යනවා ආනාපාන සති සමාධිය වැඩිවීමෙන් බහුල කිරීමෙන්. ඊළඟට භාගතුන් වහන්සේ ඒ සවැත් නුවර ජේතවනාරාමේ වැඩින්න අවස්ථාවකදීම පැහැදිලි කරනවා දීප කියන සූත්‍රයේහි ආනාපාන සති සමාධි භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහප්පලෝ හෝති මහානිසංසෝ මහණෙනි මේ ආනාපාන සති සමාධිය වැඩිවීමෙන් බහුල කිරීමෙන් මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන්. ඉතින් කොහොම ආනාපාන සතිය වැඩුවොත්ද මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන් වෙන්නේ කියලා භාගතුන් වහන්සේ අර කලින් සඳහන් කළ ආනාපාන සතියේ 16 ආකාරය පැහැදිලි කරනවා. පැහැදිලි කරලා දේශනා කරනවා ආම්පිසදම් භික්කවේ පුබ්බේව සම්බෝධා අනුදි සම්බුද්ධෝ බෝධිසත්වෝ සමාධි විනා විහාරේන බහුලං විහරාමි. තසමයි හම් භික්කවේ විනා විහාරේන බහුලං විහරතෝ මේවකායෝ කෙලමීන චක්කූනි. අනුපාදාචමේ ආසවේහි විමුක්තිත්තං විමුක්ති. භාගතුන් වහන්සේ දේශනා කළේ මහණන් තථාගතයන් වහන්සේ පෙර සම්බුද්ධත්වයේ ඉස්සෙල්ලා බෝධිසත්ව කාලයේදී මේ ආනාපාන සති සමාධිය නිරන්තරයෙන් පුහුණු කළා. ඒ කියන්නේ දැන් මේ මහා බෝසතාණන් වහන්සේ කුඩා කාලේ හිටන්නේ මේ ආනාපාන සතිය සසර පුරුද්දානුව වැඩුවේ තාම ලදරු අවදී ආනාපාන සතියෙන් ප්‍රථම ධ්‍යාන සමාධිය ඇති කරගත්ත බව සඳහන් වෙනවානේ ඊළඟට මහා විනිෂ්ක්‍මණයෙන් අබිනිෂ්ක්‍මණය කරලා පැවිදි වෙලා මුල් කාලෙත් මුල් සති දෙකේ ධ්‍යාන සමාපatti ඔක්කොම ඇති කරගත්තනේ අෂ්ට සමාපත්තිලාභීව හිටියානේ. ඊට පස්සේ තමයි තුමන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න ආරම්භ කළේ. ඊට පස්සේ අර සමාධිය වැඩෙන එක ඇන හිටියා. ශරීරයට දුක් පීඩා දෙනකොට සමාධිය වැඩෙන්න එක නැතුව ගියා. මොකද ඒකට හේතුව මේ අත්කිලමතානුയോഗය තුළින් සමාධියක් දිනු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ශරීරයට ඕනෑවට වඩා දුක් දෙනකොට, ග්‍රහාර වෙන්නකොට හිතේ සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සාවෘද්ධකට ආසන්න කාලයක්ම මේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේට සමාධියක් තිබුණේ නැහැ. ඊට පස්සේදී සම්බුද්ධත්වයට සති දෙකක් තරම් කල් ඇතුව ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා දුෂ්කර ක්‍රියා කිරීමෙන් තමන් වහන්සේට විමුක්තිය ලබා ගන්න බැරි බව. එහෙම තේරුම් අරගෙන අර දුෂ්කර ක්‍රියා අතහැරලා ශරීරය ප්‍රකෘති කරගෙන නැවත සමාධිය වඩන්න පුරුදු කරගත්තානේ. ආන්න ඒ කාලයේදී ආපහු මේ ආනාපාන සති සමාධිය ආදී හොඳට දියුණු කරගත්ත ධ්‍යාන මට්ටම දක්වා. අන්න ඒකයි භාගතුන් වහන්සේ වදාළ තමන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන් ඉස්සෙල්ලා බෝධිසත්ව කාලෙත් මේ ආනාපාන සති සමාධි පුරුදු කළා කියලා. කියන්නේ සම්බුද්ධත්වයට ආසන්න සති දෙක තුල භාග්‍යතුන් වහන්සේ නැවතත් අර ධ්‍යාන සමාපatti සාහවුරු කරගත්තා. ඒ කාලයේදී මේ බෝසතාණන් වහන්සේට කයේ කිසිම ක්ලාන්ත බවක් ඇති වුණේ අර ධ්‍යාන සමාපatti ආනාපාන සති සමාධියෙන් ධ්‍යාන සමාපatti ඇති කරගත්තයින් පස්සේ කයේ කිසිම ක්ලාන්ත බවක් ඇති වුණේ නැහැ. ඒ වගේම ඇස්වල කිසිම අපහසුාවක් ඇති වුණෙත් නැහැ. තථාගතයන් වහන්සේට මේ විදිහට වීර්ය කියන්නේ සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වීම වශයෙන් සියලු කෙලෙසුන්ගේ හිත මුදවා ගන්න පුළුවන්කම ලැබුණා කියලා මේ ආනාපාන සතිය වැඩිීමේ ආනිසංස ගැන පැහැදිලි කළා. ඒ හින්දා භාගතුන් වහන්සේ වදාළා මහණෙනි ඒ නිසා යම් භික්ෂුවක් කැමති වෙනවා නම් නේවමේ කායෝ කිලමේ යන චක්කුනි අනුපාදාච මේ ආසවේහි චිත්තං විමුච්ඡයාති අය මේවා ආනාපාන සති සමාධි සාධිකං මනසිකාතං ඒ නිසා මහණෙනි යම් කිසි කෙනෙක් කැමති වෙනවා නම් මගේ කයෙහි කිසි ක්ලාන්ත භාවයක් ඇති නොවි ඇස්වලත් කිසිම වෙහෙසක් ඇති නොවි සියලු කෙලෙසුන්ගෙන් මගේ හිත මුදවා ගන්න ලැබෙන්නේ කියලා මේ ආනාපාන සති සමාධියම හොඳින් වඩන්න බහුල කරන්න කියලා කියනවා. ඒක ගැන අටකතාවෙහි විස්තර කරනවා නේව මේ කායෝපි කිලමතේන අඛීනී විහාන්නන්තීති දැන් කෙනෙකුට භාවනා කරනකොට කයෙහි වෙහසක් හෝ එහෙමත් නැත්නම් ඇස්වල වෙහසක් හෝ ඇති වෙන්න පුළුවන් වෙන්නේ මොන හේතු නිසාද කියලා. ඒ ගැන විස්තර කරනවා ධාතු කම්මට්ඨානස්මිහි කම්මං කරොන් තස්ස කායෝ කිලමති. යන්තේ පක්ඛිපිකා පීලනාකාරප්පත්තෝ වේ හෝති. ඒ කියන්නේ දැන් ශරීරයේ සතර මහා ධාතුන් වෙන් කර කර වෙන් කර කර බලන යෝගාවචරයාට මේ ධාතු කර්මස්ථානය මෙනෙහි කරගෙන යනකොට කයෙහි වෙහෙස කර ගතියක් ඇති වෙන්න පුළුවන්. නුවණින් මේ ශරීරයේ තියෙන සතර මහා ධාතුන් බෙද බෙදා බෙද බෙදා බලනකොට ශරීරයට ඒක වෙහෙසකර තත්වයක් වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එහෙමත් නැත්නම් පතින කම්මඨානේ කම්මං කරුන්තස්ස චක්ඛෝනි පන්දන්ති කිලමන්ති. නිඛමිත්වා පතන පතනාකාර පත්තානිය හොಂತಿ. කසින භාවනා වේදන කෙනාටත් අර කසින නිමිත්ත දිහා නිරන්තරයෙන්ම බලන් යෑම නිසා ඇස්වල වෙහෙස ඇති වෙන්න පුළුවන් කියනවා. මස්මින් පන කම්මට්ඨානේ කම්මං කරොන්තස නේව කායෝ කිලමතින අඛීනි විහඤ්ඤ විහඤ්ඤන්ති තස්මා එව මානකින් අන්නේ නිසා ආනාපාන සති සමාධිය වඩනකොට ඒ දෙකම සිද්ධ නොවන බැවින් ආනාපාන සති සමාධිය වඩන භික්ෂුවට යෝගාවචරයාට ඒ අපහසුතා ඇති නොවෙන්න පුළුවන් කියන එකයි මේ අදහස් කළේ. ඒ වගේම ආනාපාන සති සමාධිය පාදක කරගෙන සමති දර්ශනා දෙක සම්පූර්ණ කරගෙන මාර්ගඵල ලැබීමෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඊළඟට සඳහන් කරනවා තස්මාතිහ භික්කවේ භික්තු ආසංකේය යේමේ ගේහසිතා සරසංකප්පා තේ පහීය යොන්ති අය මේවා ආනාපාන සති සමාධි සාධුකං මානසිකාතබ්බෝ යම් භික්ෂුවක් කැමතිනම් තමන්ගේ හිතේ ඇතිවෙන පංචකාමයන් නැතුරු කරගත් විතර්ක ඉක්මනින්ම දුර වෙලා යන්න ඕන කියලා මේ ආනාපාන සති සමාධියම තමයි කියනවා මනාකොට වැඩි යුතු වෙන්නේ. ඒක නිසා හිතේ එන මේ කාමනිෂ්ඨිත විතර්ක දුරු කරගන්න ඉතාම පහසු වෙනවා. මේ ආනාපාන සති සමාධිය හොඳට පුරුදු පුහුණු කරලා තිබීම. ඊළඟට සඳහන් කරනවා යම් භික්ෂුවක් කැමති නම් නොපිලිකුල් දේවල් පිළිකුල් වශයෙන් දකින්නට මේ ආනාපාන සතියෙම වඩන්නේ කියන්නේ. ඊළඟට පිළිකුල් දේ නොපිළිකුල් වශයෙන් දකින්න කැමති නම් ඒත් මේ ආනාපාන සති සමාධිය වඩන්න කියනවා. පිළිකුල් නොපිළිකුල් සියල්ල පිළිකුල් වශයෙන් දකින්න කැමති නම් එහෙමත් නැත්නම් පිළිකුල් නොපිළිකුල් සියල්ල නොපිළිකුල් වශයෙන් දකින්න කැමති නම් පිළිකුල් නොපිළිකුල් සියල්ල ඒ ඉක්මවල උපේක්ෂාවෙන් බලන්න කැමති නම් මේ ආනාපාන සතිය වඩන්නේ කියලා කියනවා. ඊළඟට යම් භික්ෂුවක් කැමති නම් කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්ව විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතිය හා සුවේ ඇති ප්‍රථම ධානයේට පැමිණලා වාසය කරන්න මේ ආනාපාන සති සමාධියම වඩන්නේ කියලා කියනවා. විතක්ක ਵਿਚාර දෙකේ සංසිඳීමෙන් ආධ්‍යාත්මෙහි පැහැදීම ඇති සිත එකඟ බව ඇති විතක්ක ਵਿਚාර නැති සමාධිය නිසා හටගත් ප්‍රීතිය හා සුවේ ඇති දෙවි ධානය ලබන්න කැමති නම් මේ ආනාපාන සතිය වඩන්නේ කියලා කියන විදිහටම තුන්වෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය ලබන්න කැමතිනම් මේ ආනාපාන සති සමාධියම වඩන්න කියලා කියන එක. කියන්නේ ආනාපාන සති සමාධිය වැඩිවීමෙන් මේ ධ්‍යාන හතර සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට රූප සංඥා, පටිඝ සංඥා ඉක්මවල ලබන ආකාසානංචායතනයට පත්වෙන්න කැමතිනම් විඤ්ඤාණංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේවසඤ්ඤා නාසඤ්ඤායතනේ ලබන්න කැමතිනම් මේ ආනාපාන සති සමාධියෙන් වඩන්නේ කියලා කියනවා. ඊළඟට සංඥා වේදිත නිරෝධේ නිරෝධ සමාපත්තිය ලබන්න කැමතිනම් ආනාපාන සති සමාධියෙන් වඩන්නේ කියලා කියනවා. කොට දැන් කොහොමද ආනාපාන සතිය භාවනාව වැඩිවීමෙන් අරූපාවචර සමාපatti ලැබෙන්නේ? ආනාපාන සතිය වැඩිවීමෙන් රූපාවචර සමාපatti ධ්‍යාන හතර ලබන්න පුළුවන්. අරූපාවචර සමාපatti ලැබෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ආනාපාන සතියෙන් කෙලින්ම අරූපාවචර සමාපatti ලබන්න බෑ. ආනාපාන සතියෙන් චතුර්ථ ධ්‍යානයේ දක්වා රූපාවචර සමාධීන් දිනු කරගෙන ඊට පස්සේ පහසුවෙන් කසිනේකට පෙරලාගෙන ඊට පස්සේ වුණ අරූපාවචර සමාපatti ලබා ගන්න. ඉතින් ආනාපාන සතියෙන් රූපාවචර ධ්‍යාන හතර ලබාගත් යෝගාවචරයාට පහසුවෙන් කසිනයක් පාදක කරගෙන අරූපාවචර සමාපatti හතරක් ලබාගෙන නිරෝධ සමාපත්තියටපත් වෙන්න පුළුවන් නිසා තමයි එහෙම වදාලේ. නැතුව කෙලින්ම ආනාපාන සතියෙන් අරූපාවචර සමාපatti ලැබෙනවා අනුයි. ඉතින් යම් භික්ෂුවක් කැමති නම් රූපාවචර ධ්‍යාන අරූපාවචර සමාපatti නිරෝධ සමාපatti ලබන්න මේ ආනාපාන සති සමාධිය හොඳට වඩන්නේ කියන එකෙන් මාර්ගය සැලකෙන නිසා. කරගෙන එවං ආනාපාන සති සමාධි භාවනා අනිසංසෝ ඒසෝ අරිද්ධාදිකෝ පබේදෝ සම්භාකාරේන භාවිතේ ආනාපාන සති සමාධින්නේ සබ්බමේතං යෝගිනෝ නික්ඛද්දති ආනිසංස දර්ශනං උත්තං එතකොට ආනාපාන සතිය වැඩිමෙන් අර උතුරු ආනිසංස ලබන්න පහසු වෙන නිසා තමයි එහෙම සඳහන් කළේ එවං භාවිතේතෝ භික්ඛවේ ආනාපාන සති සමාධියෙහි එවං බහුලීකතේ සුඛංචේ වේදනං වේදිය වේදේති සා අනිච්ඡාති පජානාති අනජ්ජෝසිතාති පජානාති අනබිනම්බිතාති පජානාති තින් ආනාපාන සතිය මේ විදිහට හොඳාකාරව වැඩිමෙන් බහුල කිරීමෙන් යම් සැප වේදනාවක් විඳිනකොට ඒ සැප වේදනාවත් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න පහසු වෙනවා. ඒක බැස ගන්න නැතුව, ඒක ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. ආනාපාන සති සමාධිය හොඳට වඩලා තියෙනවා නම් යම්කිසි දුක් වේදනාවක් ඇති වෙනකොටත් ඒක අනිත්‍යයි කියලා දැනගන්න පුළුවන්. එහි බැස ගන්න නැතුව, එහි ඇලෙන්න නැතුව වාසය කරන්න පුළුවන්. මධ්‍යස්ථ වේදනාවක් වෙනකොටත් ඒ වේදනාව අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න පුළුවන්. එහි බැස ගන්න නැතුව, එහි ඇලෙන්න නැතුව ඉන්න පුළුවන්. අතින් අන්න ඒ ආනිසංසත් ලබන්න පුළුවන් මේ ආනිසං ආනාපාන සතියේ භාවිත බහුල කර කිරීමෙන්. ඊළඟට මේ ඒ ආනාපාන සතියෙන් සමත විදර්ශනා හොඳට දියුණු කරගෙන මාර්ගඵල ලබාගත් වූ රහතන් වහන්සේ යම් සැප වේදනාවක් විඳිනවා නම් ඒ සැප වේදනාවෙන් මිදිලයි සැප වේදනාව අත්විඳින. ඒ කියන්නේ සැප වේදනාව අල්ලගෙන එහි බැසගෙන බැඳී ගිහින් ඒක විඳිනව නොවේ. දුක් වේදනාවක් විඳිනකොටත් ඒ දුක් වේදනාව අල්ලගන්න නැතුව ඒ විදී තමයි මේ දුක් වේදනාව විඳින්නේ. මධ්‍යස්ථ වේදනාවක් විඳිනකොටත් මේ මධ්‍යස්ථ වේදනාව අල්ලගන්න නැතුව බැඳීමක් නැතුව තමයි ඒක විඳින්නේ. දැන් කෙලෙස් සහිත පුද්ගලයෙක් නම් යම් සැප වේදනාවක් විඳිනකොට නුවණින් තොරව කල්පනා කළොත් ඒ සැප වේදනාව හියලෙනවා. දුක් වේදනාවක් විඳිනකොට නුවණින් තොරව ඒ දුක් වේදනාවෙන්ද දුක් වේදනාවෙහි ගැටෙනවා. ඒ විදිහටම නුවණින් තොරව මධ්‍යස්ත වේදනාවක් විඳිනකොට ඒකේ මුලා වෙනවා. නමුත් රහතන් වහන්සේ සැප වේදනාව යැලෙන්නෙත් නැහැ, දුක් වේදනාව ගැටෙන්නෙත් නැහැ, මධ්‍යස්ත වේදනාවේ මුලා වෙන්නෙත් නැහැ. ඉතින් අන්න ඒ ආනිසංශය ලබා ගන්න පුළුවන් මේ ආනාපාන සති සමාධිය හොඳ ආකාරව වැඩිමෙන් බහුල කිරීමෙන් කියලා වදාළා. යන්නේ විදිහට ආනාපාන සතිය හොඳට වඩලා අරහත් වෙච්ච රහතන් වහන්සේ දන්නවා යම්කිසි විඳීමක් විඳිනවා නම් ඒක කය කෙලවර කොට ඇතිව තමයි විඳින්නේ. නැත්නම් ජීවිතය කෙලවර කොට ඇතිව තමයි විඳින්නේ. තමන් වහන්සේට ඉතින් අරහත් වූ බැවින් කය විඳීමෙන් පස්සේ මේ සියලුම විඳීම් ඒ ජීවිතේම අවසන් වෙලා යනවා කියලා රහතන් වහන්සේ දන්නේ හරියට කොහොමද කියනවා නම් තෙලුයි පහන් වැටියයි නිසා පහන් දැල්ල දැල් වෙනවානේ එතකොට ඒ පහන් දැල්ලේ පහන් දැල්ල පවතින තෙලුයි වැටියයි දෙක නිසා යම් දවසක යම් වෙලාවක තෙලුයි වැටියයි අවසන් වෙච්චාම ඊට පස්සේ පහන් දැල්ල දැල්මෙන්න හේතුවක් නැති නිසා එහෙමම නිවි යනවා. මේ වගේ තමයි රහතන් වහන්සේගේ ජීවිතයත්. ඉතින් ආනාපාන සති භාවනාව පාදක කරගෙන අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේ නමක් නම් උතුමන් වහන්සේ ඒ ජීවිතයේ සියලු විඳීම් නොඇලී විඳිමි. ජීවිතයේ කෙලවර කොට ඇති වේදනා ජීවිතයේ කෙලවර කොට ඇති බව දැනගෙන ඊළඟට ඒවයි නොඇලී මේ ජීවිතයේ මේ සියලු විදීම් ගේ අවසන් වීම දකින්න. අන්න ඒකයි ඒ දීප සූත්‍රයෙන් පැහැදිලි කළේ මේ ආනාපාන සති සමාධිය වැඩිීමෙන් මෙන්න මේ කියන ආනිසංස ධර්මත් තවදුරට ලබන්න පුළුවන් බව භාගතුන් වහන්සේ දේශනා කරා. ඊළඟට සඳහන් වෙන අසුභ සූත්‍රය නමින් දේශනාවක් බුදුරජාණන් වහන්සේ වෛශාලී මහාවනේ කෝටාගාර ශාලාවේ වැඩින්න කාලෙකදී භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ කාකාරී නසුභ භාවනා වැඩිම ගැන කියා දෙනවා. මේ ශරීරය ගැන පිළිකුල නිස්සාර භාවය ගැන කියා දෙනවා. අසුභ භාවනා වැඩිීමේ ආනිසංශ නිරන්තරයෙන් වර්ණනා කරනවා. ඉතින් එහෙම වර්ණනා කරලා භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ අඩමසක් විවේකයෙන් වැඩ ඉන්න කැමැති. ඒ නිසා භාගතුන් වහන්සේට පිණ්ඩපාතයේ කියන භික්ෂුවක් හැර වෙන කිසිම කෙනෙක් තථාගතයන් වහන්සේව ඒ කාලය තුල හමු වෙන්න නොපැමිණිය යුතුයි කියලා භාගතුන් වහන්සේ නියමයක් කළා. ඉතින් භික්ෂුන් වහන්සේලා ඊට එකඟ වුණා. ඒකෙන් අර පින්ඩපාතේ අරගෙන යන භික්ෂුව හැර වෙනත් කෙනෙක් බුදුරජාණන් වහන්සේව ඒ කාලේ හමු වෙන්න යන්නේ නැහැ. භාගතුන් වහන්සේ එළවකට වෙලා විවේකීව වාසය කරනවා. ඒ කාලේ මේ සංවේග ජනක සිද්ධියක් වුණා. මොකක්ද? දැන් අර භාගතුන් වහන්සේ අඩමසක් විවේකයෙන් ඉඳ ඉස්සෙල්ලා විසුන් වහන්සේලාට නොයෙක් විදිහට මේ අසුභ භාවනාව ගැන කියා දුන්නනේ අසුභ භාවනාව ගැන වර්ණනා කළානේ. අතින් වික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ අර අඩමසක් විවේකීව හිටපු කාලය තුල මේක විදිහට මේ අසුභ භාවනාව වඩන්න පටන් ගත්තා. වඩන්න පටන් ගන්නකොට වඩන්න පටන් අරගෙන ටික දුරක් භාවනා කරගෙන යනකොට මේ විසුන් වහන්සේලාට තමන්ගේ ශරීරය ඉතාම පිළිකුල් වශයෙන් වැටහෙන්න පටන් ගත්තා. ඒ මේ වගේ මේ පිළිකුල් ශරීරයක් දරාගෙන තවදුරටත් මොනවට ජීවත් වෙනවද කියලා සමහර කෙනෙක් ජීවිතේ නැති කරගන්න පටන් ගත්තා. ඇත්තෙන් ඒක කොච්චර දුරට ගියාද කියනවා නම් ඇතැම් දවස් වලට වික්ෂුවක් දෙනමක් සමහර දවස් වලට වික්ෂුන් වහන්සේලා 19ක් 29ක් ඇතැම් දවස් වල 39ක් පවා තමන්ගේ ජීවිත නැති කරගත්තා. අතින් දැන් මෙන්න මේ කාරණේ ගැන අට කතාවේ විස්තර කරනවා. මොකද මේ භික්ෂුන් වහන්සේලා අසුභ භාවනා වඩලා පිළිකුල් භාවනා වඩලා මේ විදිහට මේ තමන්ගේ ජීවිත නැති කරගන්නේ දුන්නේ. නැත්නම් භාගතුන් වහන්සේ වහේ පිළිකුල් භාවනා වඩන්න කියලා දීලා තියෙනේ සඳහා නෙවෙයිනේ. නේ. එංගයි මේ පිළිකුල් භාවනා වැඩිමේ මේ විදිහට මේ ජීවිත හානියක් වුණේ භික්ෂුන් වහන්සේලාගේ කියලා. ඒකට හේතුවක් කාරණයක් තිබුණා. ඒක ගැන විස්තර කරන අටකතාවෙදී මේ භාග්‍යතුන් වහන්සේ මේ අවදීදී විශාලා මහනුවර ආශ්‍රය කරගෙන හිටියේ. දැන් මේ වෛශාල විශාලා කියන නම යෙදුනේ යම් හේතුවක් නිසා. මොකද මේ නගරය තුන් සැරයක්ම නගර ප්‍රාකාරය විශාල කිරීමෙන් විශාල බවට පමුණවා තිබෙන නිසා තමයි වේසාලේ කියලා මේ නගරය හැඳින්වෙන්න හේතු වුනේ. ඒ වගේම මේ නගරය බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච කාලේ සියලු ආකාරයෙන් විපුල බවට පත් වෙලා මහා සමෘද්ධිමත් නගරයක්ව තිබුණා. මේ නගරය ඇසුරු කරගත්තු මහාවනේ කූටාගාර ශාලාව කියන විහාරය තමයි භාගතුන් වහන්සේ ඒ කාලේ වැඩ වුණේ. අනිත් එක මේ වනය මේ ස්වභාවිකව හටගත් එකක් මිසක් කවුරුවත් හිටවපු කැලයක් එහෙම නෙවෙයි කියලා සඳහන් වෙනවා. විශාල වනයක් නිසා මහා වනය කියලා සඳහන් කරනවා. ඒ මහා වනයේ තිබුණා කූටාගාර කූටාගාර ශාලාව නමින් බුදුරජාණන් වහන්සේ පූජා කරන ලද විහාරය. ඒ විහාරය තමයි වැඩවෙන්නේ. ආතේ භාගතුන් වහන්සේ මොකද මේ භික්ෂුන් වහන්සේලාට නොඑක ආකාරයෙන් අසුභ භාවනාව ගැන කියා දුන්නේ කියලාත් සඳහන් වෙනවා. භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දීලා තියෙනවා භික්ක විමස්මින් භ්‍යාවමත්තේ කලෙබරේ සබ්බ සබ්බාධරේනපි විචිනන්තෝ නකෝචි කිංචි මුත්තං වා මනින් වා වේලුරියං වා අගරං වා චන්දනං වා කුංකුමං වා කප්පූරං වා වාසුචුන්නාදී වා අනුමත්තාම්පි සුචි භාවං පස්සති මහණෙනි මේ ශරීරයේ හැම තැනම මොනවා කරලා සෙව්වත් මේ ශාරීරියේ කිසියම් තැනක මුතු මැණික් වෛරෝඩි අගිල් කපුරු චන්දන කුංකුම ආදී මේ කිසියම් දෙයක් අඳුම තරමින් අනුමාත්‍රයක පිරිසිදු බවක් දකින්න ලැබෙන්නේ මේ ශාරීරියේ පුරාම මේ විදිහේ අපිරිසිදු දෙතිස් කුණුපයන් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම පරම දුර්ගන්ධ ජීවුච්ච මාස්ශරීක දස්සන කේසනකලෝමාදී නානපකාරං අසුචි මේව පසති මේ ශරීරය දිහා නුවණින් බලන්න ගියොත් එහෙම දකින්න ලැබෙන්නේ මොනවද? තාමත්ම දුර්ගන්ධ පිළිකුල් කටයුතු ඒ වගේම මේ පිළිකුල් බව ඇති කරන දර්ශන කෙස්ලොම් නිය දර්ශම්මස්නාර ආදී අපිරිසිදු කුණප කොටස්මයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ ශාරීරිය පිළිබඳ අල්මක් හෝ කැමැත්තක් හෝ රාගයක් හෝ ඇති කරගන්න නරකයි. ඉතින් මේ උත්තමංගයේ කියන හිසේ හටගන්නා කෙස් පවා අසුබ භාවනාව වඩන කෙනාට ඊටාම පිළිකුල් වශයෙන්ම වැටහෙනවා. ඒවත් මේ හිතේ හිසේ හටගත් කෙස් ආදී පවා බොහොම අසුබයි පිළිකුලයි. අතින් මේ සියලෝම කුණප කොටස් වර්ණයෙන් සටහනෙන් ගන්ධයෙන් මේ පිළිකුල්මයි කියලා ওই විදිහට ළඟට ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිටි තැන් ආදී වශයෙන් කියන මේ පස් ආකාරයෙන්ම පිළිකුලයි. ඒ කියන්නේ ශරීරයේ තියෙන කෙස් ආදී කොළඹ කොටස් වර්ණයෙන් ගත්තත් පිළිකුලයි. සටහනෙන් හැඩයෙන් ගත්තත් පිළිකුලයි. ඒ ගන්ධය ගත්තත් පිළිකුලයි. ආශ්‍රිත වටේ තියෙන කොළඹ කොටස් ගත්තත් පිළිකුලයි. ඊළඟට පිහිටි තැන් වශයෙන්ොත් පිළිකුලයි. උදාහරණයක් හැටියට කියන්නේ දැන් මේ සිරස හිසේ හටගෙන තියෙන කෙස් ගත්තාම මේ කුණප කොටස් අවශේෂ කුණප කොටස් 31 මතනේ මේ කෙස් හටගෙන තියෙන්නේ. අපි ඒක හරියට කියනවා නම් මේ සුහොන කහට ගත්ත තනකොළ වගේ නැත්නම් කානුව කහට ගත්ත පලා වගේ මේ කානුව කහට ගත්ත පලා වර්ග ගන්න මිනිස්සු කැමති නැහැ මොකද කොන කානුවක හටගෙන තියෙන්නේ සාන්නේ වගේ තමයි මේ ශරීරයේ හටගෙන තියෙන කෙස් අවශේෂ පොළඹ කොටස් 31 මත හටගෙන තියෙන නිසා මේ කෙසොත් පිළිකුල. ඉතින් අන්න ඒ වගේ අවශේෂ පොළඹ කොටස් හැම එකක්ම වර්ණයෙන්, සටහනෙන්, ගන්ධයෙන් ආශිත කුණපයන්ගෙන් පිහිටි තැන් වශයෙන් පිළිකුලයි. අතින් දැන් ඔන්න ඔය විදිහට භාගතුන් වහන්සේ මේ ශරීරයේ දෙන එක් එක් කොටසක් වර්ණයෙන් සටහනෙන් ඊළඟට ගන්ධයෙන් ආශ්‍රිත කුණපයන්ගෙන් පිහිටි තැන් වශයෙන් පිළිකුල් හැටියට වදාarලා තියෙනවානේ. මෙන්න මේ ආකාරයට නොයෙක් විදිහට භික්ෂුන් වහන්සේලාට අසුභ භාවනාව ගැන දේශනා කළා. එහෙමත් නැත්නම් අර දසාසුබ තියෙනවනේ ඉදිමුණු මල සිරුර ඊළඟට නිල් වෙච්ච මල සිරුර පණුවන් ගැවසී ගත්ත මල සිරුර අන්න ඒ අනාදී වශයෙන් හෝ භාගතුන් වහන්සේ මේ අසුබ කතාවන් දේශනා කරලා තියෙනවා ඉතින් තවදුරටත් ආනිසංස පැත්ත ගැන කියනවා නම් කියන්න තියෙන්නේ පිළිකුල් භාවනා වශයෙන් හෝ දස අසුභයන්ගේ වශයෙන් හෝ අසුභ භාවනාව වඩන භික්ෂුවට අංග පහක් දුරු වෙලා ගිය අංග පහකින් යුක්ත ත්‍රිවිධ කල්යාණයෙන් දස ලක්ෂණයෙන් යුක්ත වෙන ප්‍රථම ධානය ලබන්න පුළුවන්නේ. අතින් මේ ප්‍රථම ධානයේ පාදක කරගෙන විදර්ශනා වඩලා අරහත්ත්වයටපත් වෙන්නත් පුළුවන් කියලා ඔන්නෝම භාගතුන් වහන්සේ මේ පිළිකුල් භාවනාව ගැන ආනිස පිළිකුල් භාවනාව වඩන්න ඕන හැටි ඒ ඊළඟට පිළිකුල් භාවනාවෙන් ලැබෙන ආනිසංස මෙන්න මේවා පැහැදිලි කරලා දීලා තමයි අඩමසක් විවේකීව ඉන්න කැමතියි කියලා තමන් වහන්සේ විවේකීව වාසය කරන්න යන බව භික්ෂුන් වහන්සේලාට දැනුම් දීලා තවදුරටත් කිසි භික්ෂුවක් භාගතුන් වහන්සේව දකින්න එන්න මේ සුදුසු නැහැ පින්න පාතේ අරගෙන ඉන්න එක භික්ෂුවක් හැරෙන්නේ කියලා විශේෂ නියමයකුත් කළා. අතින් එහෙම කළේ ඇයි කියලා අට කතාවෙහි විස්තර කරනවා. පස්මාපනේව මහ භාගතුන් වහන්සේ ඇයි මේ භික්ෂුන් වහන්සේලාගෙන් වෙන්ව අඩ මසක් ඉන්න තීරණය කළේ වෙනත් කිසි කෙනෙකුට භාගතුන් වහන්සේව හම් වෙන්න එපයි කියලා නියමයක් කළේ මේ පින්ඩපාත කියන භික්ෂුවකට හැරෙන්නේ මොකද භාගතුන් වහන්සේ දන්නවා ඒ කාලය තුල ඒ අඩමස තුල මේ විසුන් වහන්සේලාගේ මරණය සිද්ධ වෙනවා. මොකද එහෙම වෙන්න හේතුව මේ දැන් අර අසුභ භාවනාව වඩලා සීදි විහානි කරගත්ත භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ. ඒ භික්ෂුන් වහන්සේලා පෙර ජීවිතේ කරන කරගන්නා ලද අකුසල කර්මයක් තිබුණා. 500ක් පමණ පිරිසක් ඒ අය පෙර ජීවිතවලදී දඩයක්කාරයන් හැටියට මේ මේ පිළිහේ දඬුම ගුරු වරගෙන ඊළඟට ඔය උගොල්ලට වන උපකරණ අරගෙන ඒගොල්ල කැලෑවලට ගිහිල්ලා සතුන් මරාගෙන මුවන් ආදී සතුන් මරාගෙන පක්ෂීන් මරාගෙන ওই විදිහට බොහෝ කාලයක් තිස්සේ ප්‍රාණඝාතය කරමින් ජීවත් වුණා. අතින් ඒ අය බොහෝ කාලයක් තිස්සේ මේ ප්‍රාණඝාත අකුසල කර්ම කරලා මරණින් මත්තේ නිරේ ගිහින් උපන්නා. කලින් ජීවිතවලදී ඊට පස්සේ මොකද වුනේ? නිරේ යම්සි කාලයක් දුක් විඳලා පෙර කරලා තිබෙච්ච යම්කිසි කුසල කර්මයකින් නැවත මනුෂ්‍ය ලෝකේ උපන්නා. මනුෂ්‍ය ලෝකේ ඉපදිලා මේ මේ අය කල්යාණ මිත්‍ර ඇසුරාදී හේතු නිසා භාගතුන් වහන්සේ වෙත ඇවිල්ලා පැවිදි වුණා. භාගතුන් වහන්සේගෙන් පැවිද්දත් උපසම්පදාවත් ලබාගත් අර කලින් ජීවිතවල සතුන් මැරුව පිරිස තමයි අර නිරේ ගිහින් දුක් විඳලා ඇවිල්ලා පෙර කරන ලද කුසල කර්මයක් හේතුවෙන් මනුෂ්‍යාත්ම භාව ලබාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මහාන වුණේ. ඉතින් ඒ වුණත් අර ඒගොල්ලෝ කලින් ජීවිතවලදී බොහෝ කාලයක් තිස්සේ සතුන් මරාගෙන ඉඳීමේ අකුසල කර්මය විපාක දෙන බව භාගතුන් වහන්සේ දන්නවා. ඒකෙන් හින්දා තමයි භාගතුන් වහන්සේ ඒ විසුණු වහන්සේලාට අර පුරාණ කර්මයේ විපාක දෙන්න යන කාලයේදී මේ වික්ෂුන් වහන්සේලා අතර ඉන්නේ නැතුව හුදකලා වාසය කරන්න තීරණය කරගත්තේ කියලා අට කතාවෙහි සඳහන් කරනවා. ඒ සන්තතෝ මූලාකුසල කාමතෝ විපස්ස විපාක අපරාපර චේතනා තස්මින් අඩමා සම්භාන්තරේ අතෝපක්කමේනච පරෝපක්කමේනච ජීවිතෝපච්ඡේදාය ඕකාසමකාසා එතකොට අර කලින් කරගත්තු අකුසල කර්මය හරියටම ඒ අඩ මාසය තුළ මේ භික්ෂුන් වහන්සේලාට විපාක දෙනවා. ඉතින් එක්ක තමන්ම තමන්ගේ ජීවිතේ නැති කර ගන්නවා. එහෙමත් නැත්නම් වෙන කෙනෙක් ඔයාගේ ජීවිත නැති කරනවා. කියන්න බලන්න එතකොට දැන් මේ ශේදිව හානි කරගන්නත් හේතුවක් පේනෝනේ. පෙර ජීවිතවල ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරලා තිබුණොත් මේ ජීවිතේ බොහොම පහසුවෙන් ශේදිව හානි කරගන්න හිත නැමෙන්න පුළුවන්. අකුසල විපාකයක් හැටියට. එහෙමත් නැත්නම් තවත් කෙනෙක්ව ඒක නාගේ ජීවිතේ නැති කරලා දාන්න පුළුවන්. නැත්නම් භාගතුන් වහන්සේ මේක දැක්ක කල්ලාතේ. භාගතුන් වහන්සේට මේ විදිහේ විපාක වළක්වන්න බෑනේ භාගතුන් වහන්සේ දස බලධාරී වුණත්. ඉතින් මේ ඒකාන්තයෙන් විපාක දෙන්න තියෙන කර්ම විපාක භාගතුන් වහන්සේටවත් නවත්තන්න බෑ. ඒක නිසා භාගතුන් වහන්සේ ඊට උපායක් කල්පනා කළා. දැන් මේ භික්ෂුන් වහන්සේලා අතර සමහර කෙනෙක් ඉන්නවා පෘථග්ජනයි. සමහර කෙනෙක් සෝතාපන්න සකදාගාමි අනාගාමි රහතන් වහන්සේලාත් ඉන්නවා. ඉතින් ඒ රහතන් වහන්සේලා නම් නැවත ප්‍රතිසන්දියක් නැහැනේ. ඊළඟට සෝවාන් සකදාගාමි අනාගාමි ආදී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවනේ. නමුත් අර පෘථග්ජන භික්ෂුන් වහන්සේලාගේ ගතිය අනියතයි. ඒ ඇති සුගතියට යන්නත් පුළුවන් දුගතියට යන්නත් පුළුවන්. ඉතින් භාගතුන් වහන්සේ කල්පනා කළා මේ පු탁ජන පිරිස ගැන හිතලා මේ අය තමන්ගේ ජීවිතය ගැන ඇල්මෙන් මරණයටපත් වුනොත් සුගතියට යන්න අපහසු වෙනවා. තමන්ගේ ජීවිතයේ තියෙන ඇල්ම නිසා මරණ බය නිසා සුගතියට යන්න අමාරු වෙනවා. ඒ නිසා මේ පිරිස පිළිකුල් භාවනාව අසුභ භාවනාව වඩලා තමන්ගේ ශරීරයේ ජීවිතයේ තියෙන ආශාව තුනී කරගෙන මරණයටපත් වුණොත් එයාට සුගතිගාමී වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි භාගතුන් වහන්සේ කාලෙදි විශේෂයෙන් මේ අසුභ භාවනාව, පිළිකුල් භාවනාව ගැන කරුණු කියා දුන්නේ ආනිසංස ප්‍රකාශ කළේ කියලා සඳහන් කරනවා. අතින් ඊට පස්සේ තමයි අර භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම අසුභ භාවනාව වඩන්න පටන් ගත්තේ. ඉතින් අසුභ භාවනාව වඩාගෙන යනකොට කර්ම විපාකයේ පැමිණීම අනුව භික්ෂුන් වහන්සේලාටම තමන්ගේ ශරීරයේ තවදුරටත් පවත්වා ගන්න උවමනා නැහැ මේ වගේ පිළිකුල් ශරීරයක් දරාගෙන ඉන්නේ මොකටද කියලා ජීවිතේ නැති කරගන්න හිතුණා ජීවිතේ නැති කරගන්න හිතුනේ අර පිළිකුල් භාවනාව නිසා නෙවෙයි මොකක් නිසාද අන්න පූර්ව කර්ම විපාකය නිසා තේරුණාද එතකොට භාගතුන් වහන්සේ අර පූර්ව කර්ම විපාකයේ නිසා තමන්ගේ ජීවිතේ නැති කර ගන්නා භික්ෂූන්ට විශේෂයෙන් පෘථග්ජන භික්ෂූන්ට ඒයින් දුගතියට යන්න වෙයි කියලා දුගතියට යන්න නැතුව සුගතියට යන්න මාර්ගය සලස්සා දෙමින් තමයි අසුභ භාවනාව වදාළේ. ඒක නිසා භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අසුභ භාවනාව වඩලා තමන්ගේ ශරීර පිළිබඳ ඇලුම් නොකර මේ ඉතින් භාවනා කිරීමේ කුසලයක් තියෙනවානේ. තමන්ගේ ජීවිත හානි කරගෙන මරණින් මත්තේ සුගතිගාමි වුණා කියලා සඳහන් වෙනවා. යන්නේකයි සඳහන් කළේ අන්දනේ සංචංගර චන්දරාග පහාන පහානාය අසුභ කතං කතේමි තං සුත්වා අත්භාවේ වීක්ත චන්දරාගතා ගතිවිසෝධනං කත්තා සග්ගේ පටිසන්ධි ගන්හිස්සම්ති ඉතින් අන්න තමන්ගේ ශරීරය ගැන තියෙන චන්දරාගය දුරු කරාම එයාට සුගතියේ ප්‍රතිසන්දිය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අතින් අන්න එතකොට තථාගතයන් වහන්සේ වෙත පැවිදි වීමේ පැවිදි වෙච්ච එක નિરර්ථක වෙන්නේ නැහැ. නැත්තම් අර මේ ස්වාමීන් වහන්සේලාගේ කර්මීපාකේ අනුව ඇතම් කෙනෙක් දුගතියට යන්නත් ඉඩ තිබුණා පු탁ජනයි. අතින් භාගතුන් වහන්සේ මේක සිද්ධ කළේ භවනාවක් කියා දෙන අදහසින් මිසක් මේ මේ ඇයට මේ මරණයට පාර හදන්න නම් නෙමෙයි කියලා විශේෂයෙන් සඳහන් කරනවා. මේ අය කොහොම කරත් ඒ සතිය දෙක තුල මරණයටපත් වෙනවා. මේ භාවනාව ප්‍රගුණ කරලා ජීවිතය ගැන ආශාව අතහැරලා මරණයටපත් වීමෙන් සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ නිසා භාගතුන් වහන්සේ භාවනාවක් කියලා දෙන අදහසින් පමණයි පිළිකුල් භාවනාව කියා දුන්නේ කියන එකත් සඳහන් කරනවා. ඉතින් ඒ කාලය තුල බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර හිටියොත් එහෙම භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවානේ අද එක්කෙනෙක් ජීවිතේ නැති කරගත්තා දෙන්නෙක් නැති කරගත්තා නැත්තම් දහම් දිනක අද අභාව પ્રાપ્ત වුණා 29ක් අපවත් වුණා යනාදි වශයෙන් කියලා. ඉතින් දැන් මේක තථාගතයන් වහන්සේට මේ ශ්‍රවණය කිරීමෙන් කිසි තේරුමක් නැහැ තේරුමක් නැහැ කියන්නේ මේ කර්ම විපාකයේ භාවිතුන් වහන්සේටවත් වෙන කෙනෙකුටවත් වළක්වන්න පුළුවන් කර්ම විපාකයක් නෙමෙයි. ඉතින් අහලා භාගතුන් වහන්සේට ඒ වෙනුවෙන් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ කර්ම විපාකය ගැන භාගතුන් වහන්සේට ඒ කාලය තුල නොඅසා ඉඳීම සඳහාත් ඒ වගේම මේ මොකද කියන්නේ අනිතීර්ථකයන්ගෙන් පැමිණිය හැකි උපවාදාදීන් මිදීම සඳහා භාගතුන් වහන්සේ හුදකලාව වාසය කළා. ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේ විසුන් වහන්සේලා අතර හිටියා නම් මොකද කියන්නේ අන්‍ය තීර්ථකයෝ භාග්‍යතුන් වහන්සේට නොඑක් විදිහෙන් අගුණ කියන්න පුළුවන්, චෝදනා කරන්න පුළුවන්. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියනවා සර්වඥයි කියලා කියනවා ඉතින් තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ වුණෝන්ගේ ජීවිත නැති කරගන්න කොටත් ඒක වළක්වන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. බලාගෙන හිටිය කියලා. ඒකින්ද ඉතින් එහෙම දෙයක් වළක්වන්න බැරි වුණා නම් වෙන මොනවද උන්වහන්සේට කරන්න පුළුවන් වෙන්නේ කියලා එහෙම දොස් කියන්න පුළුවන්. ඒක නිසාත් භාග්‍යතුන් වහන්සේ ඒ සති දෙක තුල වික්ෂුන් අතරින් නැතුව විවේකීව හිටියා කියලා සමහර කෙනෙක් කියනවා. ඉතින් මේ කාරණේ මුල් කාරණේම තමයි කියනවා නිවැරදි. කියන්නේ භාගතුන් වහන්සේට මේ විපාක වාරය වළක්වන්න බෑ. ඒක නිසා භාගතුන් වහන්සේ මේ ඒ සති දෙක විවේකීව හිටියා භික්ෂූන්ට හම් වෙන බැරි විදියට කියලා. පළමු කාරණේ තමයි නිවැරදි කියන්නේ. නැත්නම් දැන් භාගතුන් වහන්සේ සති දෙකක් විවේකීව වැඩ ඉඳලා නැවත භික්ෂුන් වහන්සේලා අතරට පැමිණියා. පැමිණියෙන් පස්සේ භාගතුන් වහන්සේට දැක ගන්න ලැබුණ දැන් ඒ සති දෙක තුල අර 500ක් දෙනා වහන්සේම අපවත් වෙලා තිබුණානේ. භික්ෂුන් වහන්සේලාගේ ලොකු අඩුවක්. භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ආනන්ද මොකද මේ භික්ෂුන් වහන්සේලා අඩු වෙලා මොකද මේ පිරිස තුනී වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගමන ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළ ස්වාමීනි භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නොඑක ආකාරයෙන් මේ පිළිකුල් භාවනාව අසුභ භාවනාව කියා දුන්නානේ. ඒ ගැන ಗುಣ වර්ණනා කළා ආනිසංස වදාලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ විසින් අසුභ භාවනාවේ ಗುಣ වර්ණනා කළා කියලා නිරන්තරයෙන් අසුභ භාවනාව වැඩුවය. ඒ ඇයට මේ තමන්ගේ ශරීර දරාගෙන ඉන්න තවදුරටත් බැරි තත්වයක් ඇති වුණා පිළිකුල් වශයෙන් වැටහීම නිසා ඒ අය මේ තම තමන්ගේ ජීවිත නැති කරගත්ත සමහර දවස් වලට 19 29ත් 39ත් අපවත් වෙච්ච දවස් තිබුණායි කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුවෙත් මේ කර්ම විපාකය ගැන නොදන්නා නිසා මේ භික්ෂුන් වහන්සේලාට පිළිකුල් භාවනාව වඩලා ශාරීරියක් පිරිය වෙලා අපවත් වුණා කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කළ ඒ නිසා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අරහත් වෙන්න වෙනත් භාවනාවක් කියා දුන්නොත් හොඳයි කියලා. තේරෙනවද? එහෙනම් පිළිබුල් භාවනාවල ජීවිත නැති කරගන්න කිව්වොත් එහෙම ඔක්කොටම හරියක් ප්‍රශ්නයක් වෙනවානේ. ඒකින්ද භාග්‍යතුන් වහන්සේ මේ භාවනාව නැතු වෙනත් භාවනාවක් කියා දුන්නොත් හොඳයි. මේ මේ වගේ දෙයක් නැවත නොවීම සඳහා කියලා ආනන්ද ස්වාමින් වහන්සේ ආරාධනා කර හිටියා. ඒ ගමන භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දැන් ඒ ඒ කාරණේ සම්බන්ධයෙන් මේ අට කතාවෙහි විස්තර කරනවා අතින් අර භික්ෂුන් වහන්සේලා ජීවිතේ නැති කරගත් එක ගැන කාරණයක් විස්තර කරනවා සතහාරකම් පරියේසන්තේති ජීවිතහරණ සත්තං පරියේසන්තින කේවලං චේතේ සත්තං පරියේසිත්වා අත්තනාවත්තානං ජීවිතාවෝරෝපේන්ති මිගලන්ඩිකාම්පි සමනකෝත්තකම්කං උපසංගමිත්වා සාදුනුවාවසෝ ජීවිතාවෝරෝපේ හේති වදන්ති. අතින් ඒ අය අර මේ මිගලන්ඩික කියලා මිනිස්සෙක් හිටියා එයාට කියලා තමයි ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතය නැති කරගත්තේ එයාට කිව්වහම එයා මේ ගලනාලේ සිඳලා අර භික්ෂූන්ව ඝාතනය කළා. I think මේක කළේ ආර්යයන් වහන්සේලා හැම නොවේ. ඉතින් ඒක ගැන සඳහන් කරන මොකද ආර්යයන් වහන්සේලා සෝවාන් ආදී මගඵල ලැබුවතුමෝ Taman ප්‍රාණඝාතයක් කරන්නේත් නැහැ අනික් කෙනෙක් ලව ප්‍රාණඝාතයක් කරවන්නේත් නැහැ මේක අනුමත කරන්නේත් නැහැනේ. මේ ජීවිත නැති කරගත්ත සියලු දෙනාම පෘථග්ජන පක්ෂයේ අය. රහතන් වහන්සේලා හෝ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා නොවේ. පෘථග්ජන සිපිරිස තමයි තම තමන් විසින් ජීවිත නැති කරගෙන අනුන් ලවත් ජීවිත නැති කරවා ගත්තේ කියලා විශේෂයෙන් සඳහන් කරනවා. එතකොට ජීවිත නැති කරගෙන හෝ නැති කරවාගෙන අපවත් වෙච්ච සෑම දෙනාම පෘථග්ජන පිරිසයි. ආර්යයන් වහන්සේලා හෝ රහතන් වහන්සේලා නොවේ. ඉතින් මෙන්න මේ විදිහට අර 500ක් භික්ෂුන් වහන්සේලා අපවත් වුණායින් පස්සේ භාගතුන් වහන්සේ විවේකයෙන් නැගී හිටලා මේ තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ ගැන විමසුවේ. භාගතුන් වහන්සේ මේ සියල්ල නොදැන විමසුවා නෙවෙයි. මේ සියල්ල භාගතුන් වහන්සේ කල්ැතුව දන්නවා. නමුත් මේක වළක්වන්න වෙන කරන්න දෙයක් නැහැනේ. ඒක හින්දා භාගතුන් වහන්සේ මේක ගැන කලින් කිව්වේ නැහැ මොනවත්වත්. නිශ්ශබ්දව තමන් වහන්සේ මේ කාරණේ දැනගෙන විවේකීව හිටියා. ඊපස්සේ විවේකයෙන් නැගී හිටලා ඉතින් මේ කතාව මතු කරන්න උමනා නිසා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් ඇහුවා මොකද මේ භික්ෂුන් වහන්සේලා තුනී වෙලා තියෙන්නේ පිරිස අඩු මොකදයි කියලා. අතින් ඒ ගැන සඳහන් කරන ආනන්ද ඊතෝ පුබ්බේ බහූ භික්ඛු ඒකතෝ ප ဋ ාණං ආගච්ඡanti උද්දේශම් පරිපුච්ඡං ගන්නහන්ති ඒක පජ්ජෝතෝ විආරාමෝ දිස්සති කියන 500කට වැඩි පිරිසක් කියනකොට ඉතින් භික්ෂුන් වහන්සේලා ධර්මයේ ඉගෙන ගන්න ප්‍රශ්න කරන්න ඒක උණුන් හමු වෙනකොට ඉතින් විශාල පිරිසක් මේ භික්ෂුන්ගෙන් මේ මුළු ආරාමයේම බැබලෙමින් තිබුණා. ඉතින් මේ අඩමසක් යනකොට මොකද මේ පිරිස ගොඩාක්ම අඩු වෙලා තියෙන කියලා. ඉතින් 500ක් අඩු වෙච්චාම ලොකු අඩුවක් පේනවනේ. ඉතින් මොකද උනේ වික්ෂුන් වහන්සේලා වෙන විහාරවලට වැඩියද අනාදි වශයෙන් කියලා මේ ඇහුවේ කියනවා. ඉතින් අතහයස්මානන්දෝ කම විපාකේන තේසං ජීවිතක්ඛයන් පත්තෙන් අසල්ලක්ඛෙන්තෝ අසුභ කම්මට්ඨානුയോഗ පච්චයා පන සල්ලක්ඛෙන්තෝ තථාහි පන භන්තේ භගවා ත්‍යාදීන් වත්වා භික්ඛුණං අරහත්තපත්තිය අඤ්ඤං කම්මට්ඨානං යාචන්තෝ සාදු භගවාති ආදිමා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේක කර්ම විපාකයක් බව නොදැන මේ අසුභ කර්මස්ථානයේ අසුභ භාවනාව වැඩිම නිසා මේ භික්ෂුන් වහන්සේලා පවත් වුණා කියලා දැනගෙන තමයි වෙනත් භාවනාවක් කියා දෙන්නේ කියලා ආරාධනා කළේ. තසත්ථෝ සාදු භන්තේ භගවා අඤ්ඤං කාරණාං ආචික්කතු යේන භික්ඛු සංඝෝ අරහත්තේ පතිට්ඨේය. මහා සමුද්දං ඕහරණ ඕහ ඕරෝහණ තිත්ථානිය අඥානීපි දසානුස්සති දසකසින චතු ධාතු අවත්තාන බ්‍රහ්ම විහාර ආනාපාන සති ප්‍රබේධානි බහූනි නිබ්බානාරෝහණානි කම්මට්ඨානි සම්ති තේසු භගවා භික්ඛු සමස්සාසෙත්වා ආඤ්‍යතරං කම්මට්ඨානං ආජීක්‍යතෝති අදීප්පාය. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අදහස් කළේ ද මහා සමුද්‍රය කිව්වහම බහින්න තියෙන එක තැනක් නෙමෙයිනේ. මහා සමුද්‍රයට බහින්න බොහෝ තැන් තියෙනවානේ. අන්න ඒ වගේ භාගිතුන් වහන්සේ ඉතින් මේ නිවන් දකින්න අසුභ භාවනාවම විතරක් කියා දෙන්නේ නැතුව අරහත්ත්වයටපත් වෙන්න පහසු වෙන තවත් භාවනා තියෙනවානේ අනුස්සති භාවනා 10, පසින 10, ධාතු මනසිකාරය, බ්‍රහ්ම විහාර ආනාපාන සතිය ආදී අන්න ඒ වගේ වෙනත් භාවනාවක් පහසු භාවනාවක් කියා දෙන්නේ කියලයි ආරාධනා කළේ. ඉතින් මෙහෙම ආරාධනා කළ නිසා භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට පදාන එහෙනම් ආනන්දමි වෛශාලි නුවර ආශ්‍රය කරගෙන ඉන්න භික්ෂුන් වහන්සේලාව උපස්ථාන ශාලාවට රැස් කරවන්නේ කියලා. ඉතින් මේ වෛශාලි ඇසුරු කරගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා කියලා කිව්වේ වෛශාලි නුවර හාත්පසේ ඉන්නවානේ ගව්වක් තරම් දුර, අඩයුදුණක් තරම් දුර විහාරවල ඉන්න භික්ෂුන් වහන්සේලා ඒ සියලු දෙනාම රැස් කරන්නයි කියලයි කිව්වේ. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේ මොකද කළේ තමන් වහන්සේ ගිහින් පණිවිඩ කියන්න ඕනේ විහාරවලට තමන් වහන්සේම වැඩියා අනිත් තැන් වලට තරුණ භික්ෂුන් වහන්සේලාව පිටත් කරවලා ඉක්මනින්ම භික්ෂුන් වහන්සේලාව රැස් කෙරෙව්වා. රැස් කරවලා බුදුරජාණන් වහන්සේට මතක් කළා සම්නිපතිතෝ භන්තේ භික්ඛු සංඝ ස්වාමීනි දැන් භික්ෂුන් වහන්සේලා රැස් වුණා. භාගතුන් වහන්සේට දැන් සුදුසු කාලයයි කියලා. භාගතුන් වහන්සේ අර උපස්ථාන ශාලාවට වැඩම කරලා පැනුම් වාසනේ වැඩ ඉඳලා මේ වික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා වදාලා අයම්ති කෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුඛෝච විහාරෝ උපන්නේච පාපකී අකුසලේ ධම්මේ ඨානසෝ අන්තරධාපේති උපසමේති මහණෙනි මේ ආනාපාන සති භාවනා වැඩිවීමෙන් බහුල කිරීම බහුල කිරීම ආනාපාන සති භාවනා වැඩිවීම බහුල කිරීම ශාන්තමෙන්ම ප්‍රනීත වූ භාවනාවක්. ඒ වගේම අමුතුවෙන් බාහිරින් ප්‍රනීත දෙයක් එකතු නොකළ යුතු ස්වභාවයෙන්ම මිහිරි වූ භාවනාවක්. සැප විහරණ ඇති භාවනාවක්. උපනුපන් ලාමක අකුසල ධර්මයන් දුරු කළ හැකි භාවනාවක් කියලා ආනාපාන සති භාවනාවෙහි ಗುಣ වර්ණනා කළා. ඒක ගැන අට කතාවෙහි විස්තර කරනවා අතකෝ භගවා භික්ඛු ආමන්ත්‍රය. ඉතින් භාගිතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා වදාලා මේ දැන් කලින් කියා දීපු අසුභ භාවනාවට වෙනස් භාවනාවක් කියා දෙන්නයි දැන් මේ සෝදානම් වෙන්නේ මොකක්ද ආනාපාන සති භාවනාවයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ ආනාපාන ආශ්වාස ප්‍රශ්වාස දෙක අරමුණු කරගත් සිහියෙන් යුක්ත සමාධිය කියන එකයි. ඉතින් මේක භාවිත කරනවායි කියලා කියන්නේ වර්ධනය කරනවා කියන එකයි. බහුල කරනවායි කියන්නේ නැවත නැවත කරනවායි කියන එකයි. එසේ ආනාපාන සති සමාධිය වැඩිීමෙන් බහුල කිරීමෙන් ශාන්ත වූ ප්‍රණීත තත්වයක් ඇති වෙනවා කියන සන්තෝෂය ප්‍රණීතෝච කියලා. එතකොට එයින් අදහස් කළේ මොකක්ද? අයන්හි යථා සුභකම්මට්ඨානං කේවලං පටිවේද වශයෙන් සන්තංච පනීතංච ඕලාරිකාරම්මනත්තාච උප්පත්තික්ඛනාරම්මනත්තාච ආරම්මන වශයෙන් නේව සම්පන්න පනීතා එවං කේනචි පරියායේන ආසන්තෝ අප්පනීතෝ අපිචකෝ ආරම්මන සන්තතායපි සන්තෝ නිබ්බුතෝ පටිවේද සංකාතාංග සන්තතායපි ආරම්මන පනීතතායපි පනීතෝ අති අතිත්ත කරෝච පනීතතාය පනීතතාය පීති තේන මුත්තං සන්තෝෂය පනීතෝෂ කියලා කිව්වේ දැන් පිළිකුල් භාවනාව සමෘද්ධ වෙච්චාම ධානයක් හෝ නැත්නම් සමාධියක් ඇති වෙච්චාම Tamanට ඒ නිසා හිතේ ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වුණත් ඉතින් අර ආරම්මණය වශයෙන් ඉතින් මේ කෙස් ආදී පිළිකුල් බව සලකන එක ගොරෝසු ආරම්මණයක්නේ ටිකක් වලු ආරම්මණයක්නේ යන්නේ ඒකයි ඒ පිළිකුල් භාවනාව රළු කියලා කියමේ ශාන්ත ප්‍රණීත ආනාපාන සති භාවනාව තරම් ප්‍රණීත නොවන්නේ මෙන්න මේ කාරණය. මොකද ඉතින් මේ ශරීරයේ තියෙන පිළිකුල් කොටස් අරමුණු කිරීම ඒක ටිකක් රළු ආරම්භණයක්. අසුභ භාවනාව අර අවබෝධයෙන් තමයි ඒක ශාන්ත ප්‍රණීත වෙන්නේ. නැත්නම් අරමුණු වශයෙන් ගත්තොත් අරමුණ ඕලාරිකයි රළුයි. නමුත් මේ ආනාපාන සතිය එහෙම රළු ආකාර භාවනාවක් නෙවෙයි. ආරම්මණේ වාසයනොත් බොහොම ශාන්තයි ප්‍රණීතයි. අවබෝධ කිරීම වාසයනොත් මේක ශාන්තයි ප්‍රණීතයි. ඊළඟට ඥානාපාන සතිය වඩන කෙනාට ඒකෙන් ලැබෙන සමාධියෙන් කියන්නේ ඒක දැන් ඇති කියලා තෘප්තියක් නැහැ. ඉතින් අතෘප්තිකර වශයෙන් මේක බොහොම ප්‍රණීත භාවනාවක් කියලා වර්ණනා කළා. අසේචන කෝච සුකෝච විහාරෝ කියලා කිව්වේ එත්තච එත්තපන නාස සේචනන්ති අසේචනකෝ අනාසිත්තකෝ අබ්බෝක්ඛීනෝ පාටියේකෝ ආවේනිකෝ නත්ති එත්ත පරිකම්මං වා උපචාරේන වා සතතාදී සමන්නාහාරතෝ ප්‍රභූති අත්තනෝ ස්වභාවේන සන්තෝෂ පනීතනෝ ചാති අත්‍රේ කිවිදයි තේකෝපයක් ආදී රසකරනද සීනි එක්කාසු කරන්න නමුතෙන් යමක් එකතු කරන්න ඕනේ දැන් ව්‍යංජනයක් රසවත් කරන්න ලුණු ආදී අමුතුවෙන් එකතු කරන්න ඕනේ බැහැරින් එකතු කරන්න ඕනේ නැත්නම් ඒක රසවත් වෙන්නේ නැහැ ඉතින් අන්න ඒ වගේ තමයි මේ සේචනක කියලා කිව්වේ ඒකට මොනවා හරි එක්කාසු කරන්න ඕනේ කියන එකයි අසේජනක කියලා කියන්නේ එහෙම එකතු කළ යුතු යමක් නැහැ කියන එකයි. දැන් මී අඹ ගෙඩියක් වගේ ගත්තාම ඒක ස්වභාවයෙන්ම පැණිගහා. යමුතුෙන් ඒකට ඒක ප්‍රනීත කරන්න අමුතුෙන් දැමිය යුතු දෙයක් නැහැ. අන්න ඒ වගේ. ඉතින් ආනාපාන සති භාවනාවත් ස්වභාවයෙන්ම ප්‍රනීතයි. අමුතුවෙන් එකතු කළ යුතු දෙයක් නැහැක මිහිරි කරන්න ප්‍රනීත කරන්න. ඊළඟට ආනාපාන සති සමාධිය ඊට සමවදින සමවදින හැම මොහොතකම කායික වූත් මානසික වූත් සැපේ ලබා දෙනවා. අන්න ඒකයි සුඛෝච විහාරෝ සැප විහරණ ඇති භාවනාවක් කියලා කිව්වේ. ඊළඟට උප්පන්න උප්පන්නේ පාපකේද අකුසලේ ධම්මේ ඨානසෝ අන්තරධාපේති කියලා කිව්වේ. දැන් හිතේ නැගී හිටින අකුසල විතර්ක ලාභක කෙලස් තියෙනවානේ. අන්න ඒවා ඒ ආනාපාන සමාධියට සමවදින ෂණේහිම ඒවා සංසිඳී යනවා දුර වෙලා යනවා. ඉතින් භාගතුන් වහන්සේ කාරණේ වැටහෙන්න උපමාවක් වදාළේ කොහොමද? මේ ගිම්හානි ඍතුවේ අන්තිම මාසයේ කියන්නේ පෑවිල්ල අධික වීම නිසා හැම තැනම දුහවිලි නැගෙනවා. ඉතින් මේ දුහවිලි නැගෙන ගිම්හානි ඍතුවේ අන්තිම මාසයේ මහා නොකල්වැස්සක් වහිනවා. නොකල්වැස්සක් වැහැලා හැමතැනම දෙමිච්චාම මොකද වෙන්නේ අර මේ ඔක්කොම දුහවිලි රජස් ටික නැති වෙලා යනවා. අර වර්ෂා නිසා. අන්න ඒ වගේ ආනාපාන සති භාවනාව වඩනවා නම් බහුල කරනවා නම් ඒක ස්වභාවයෙන්ම ශාන්තයි ප්‍රණීතයි. 아무තෙන් ඒක මිහිරි කරන්න එකතු කරන්න දෙයක් නැහැ. ඒ වගේම සැප විහරණ ඇති භාවනාවක් මොහොතින්ම මේ අකුසල ධර්ම හිතේ හට ගන්න අකුසල ධර්මත් නැති කරලා දානවා. ආනාපාන සති සමාධියෙන් කියලා එහි ආනිශංශ පැහැදිලි කළා. ඊට පස්සේ භාගතුන් වහන්සේ මේ ආනාපාන සතිය කොහොමද එහෙමනම් මේ මහත්ඵල මහානිශංශ ලැබෙන විදිහට වඩන්නේ බහුල කරන්නේ කියලා අර කලින් අදාළ ආකාරයටම සෝලසාකාර ආනාපාන සතිය පැහැදිලි කළා. ඉතින් ඔන්න ඔය විදිහට භාගතුන් වහන්සේ මේ හැම තැනකදීම පැහැදිලි කරලා දුන්නේ ආනාපාන සති භාවනාව වැඩිම පිළිබඳ ආනිසංශ පිළිබඳව. ඉතින් ඒක නිසා ආනාපාන සති භාවනාව වඩන පින්වතුන්ට ඉතින් මේ කියන ආනිසංශ ධර්ම තමන්ගේ ශක්ති පමණින් ලබා ගන්න පුළුවන් වෙනවා මේ ආනාපාන සති භාවනාව නැවත නැවත වැඩිමෙන් බහුල කිරීමෙන්. ඒ නිසා තම තමන්ට ඒ සඳහා ශක්තිය තියෙන පින්වතුන් වඩා වඩා තුනන්දි වෙලා මේ ආනාපාන සති භාවනාව හොඳ ආකාරව ප්‍රගුණ කර ගන්නට මහන්සි ගත යුතුයි. ඉතින් අපි මෙතෙක් කියලා ආනාපාන සති සංයුත්තේ සඳහන් වෙන සූත්‍ර දේශනා කිහිපයක් ශ්‍රවණය කරන්ට යෙදුනේ. ඉතින් ඒ නිසා යනුව අපි වඩ වඩාත් උනන්දු ඇති කරගනිමු අපටත් මේ කියන ලද ආකාරයේ හොඳ ආකාර වානාපාන සති භාවනාව වඩා ගන්න ශක්තිය ලැබේවා ඒ තුළින් සමත විදර්ශනා ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙන්නට මෙම ධර්ම ශ්‍රවණ මේ කුසලයේ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු දහම් ගැටළු තියනවා නම් විමසන්න පුළුවන් මේ ආසිය හින්දි හම්බ ගත්තාම ඊට පස්සේ ප්‍රතිසංගරපිටිය කතා කරනවා ඒක තමයි දැන් භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දුගතියට නොයන්න තමයි අර පිළිකුල් භාවනාව කල්ලාතු කියා දුන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට අර තමන්ගේ ජීවිත ගැන අපේක්ෂාවක් නැහැනේ. ජීවිත ගැන අපේක්ෂාව අතහැරීමෙන් භාවනා කිරීමේ කුසලයේ නිසා සේදී හානි කරගත්ත සුගතිගාමී වෙන්න ලැබුණා. මේ එහෙම නැත්නම් මේ සේදී හානි කර ගැනීම කියන එක හොඳ දෙයක් නෙමෙයි. සියදිවි හානි කරගන්න බොහෝ දෙනෙක් ඉතින් ওই නොයෙක් ප්‍රශ්න නිසා එක්ක ජීවිතය ගැන කියන්නේ ඉතින් අපේක්ෂා භංගත්වයෙන් තමයි බලාපොරොත්තු වෙන දේවල් ඒ ආකාරයෙන් සිද්ධ නොවීම නිසා එහෙමනේ ගොඩක් දෙනෙක් සියදිවි හානි කරගන්නේ එක්ක නැත්නම් ද්වේෂ සහගතව අන්න ඒ වගේ භෝෂයෙන් ජීවිතේ පිළිබඳ අනවබෝධයෙන් තමයි කෙනෙක් සියදිවි හානි කරගන්න කටයුතු කරගන්න ඉතින් බොහෝ වෙලාවට නොඑක් මානසික ප්‍රශ්න ගැටලු ආදී නිසා. ඉතින් එතකොට එයාගේ හිත අකුසලයට බර වෙලානේ තියෙන්නේ. දුගතියට යන ඉඩ තමයි වැඩි. නමුත් මෙතනදී භාගතුන් වහන්සේ දැන් මේ පැවිදි වෙලා ඉඳලා මේ අය කර්ම විපාකයක් නිසා කොහොම කරත් මරණයටපත් වෙන එක වළක්වන්න බෑ. ඒකින්ද ඒගොල්ලන්ට සුගතිගාමී වෙන්න පුළුවන් ආකාරය දැකලා තමයි පිළිකුල් භාවනාව. ඒතකොට ජීවිතය ගැන අපේක්ෂාවක් නැතුව ඉතින් මේ මේ වගේ පිළිකුල් ශරීරයක් දරාගෙන ඉන්නේ මොකටද කියලා ඒගොල්ලෝ මේ ශරීරයේ පිළිකුල් බව ගැන හිතමින් තමයි මරණයට මුහුණ දෙන්නේ. තේරෙනවද? එතකොට මේ ශරීරය ගැන අපේක්ෂාවක් නැහැ. ශරීරය ගැන නොඇලීම කියන එක කුසලයටනේ බර. තේරෙනවද? ඒක නිසා ඒගොල්ලොන්ට ඒ කුසලය සුගතියක ප්‍රතිසන්දි ලබන්න හේතු වෙනවා. ඒ එතන අන්න ඒක එතන උපාය. තේරෙනවද? ඉතින් ඒක නිසා මේ ඒක භාගතුන් වහන්සේ අර ඒ පිරිසට එතන අර හිටපු පුතග්ජන භික්ෂුන් වහන්සේලාට මේ පැමිණෙන කර්ම විපාකයේ හේතුවෙන් කොහොම කළත් නොවැළැක්විය හැකිව සිද්ධ වෙන මරණයේදී සුගතියට යන්න උපායක් හැටියට තමයි පිළිකුල් භාවනාව දේශනා කළේ. එහෙම නැතුව මේ ඒකයි සඳහන් කළේ මේක මරණයට පත්වීම සඳහා භාගතුන් වහන්සේ දේශනා කළා නෙවෙයි කොහොම කළත් වළක්වන්න බැරි මරණයේදී සුගතියට යන්න ඇති ඉතින් ඒක හින්දා මේ පිරිස සුගතියට යන්න ඇති. නමුත් විශේෂී හානි කරගන්න හැමෝම සුගතියට නම් යන්න. ප්‍රාණඝාත අකුසල කර්මය තමන් විසින් තමන්ගේ ජීවිතය නැති කර ගැනීම සම්බන්ධයෙන් ඒක ඉතින් අල්ප සාවද්‍ය වෙන්න පුළුවන් ප්‍රාණඝාතයක් වෙනවා අකුසලයක් වෙනවා නෑ ඒක නැහැ කියන්න බෑ අල්පසාවද්‍ය වෙන්න පුළුවන් ඒ කියන්නේ අල්පසාවද්‍යයි කියලා කියන්නේ තමන්ට තමන්ගේ ජීවිතය ගැන මේක මගේ ජීවිතයනේ කියලා අයිතියක් තියෙනවානේ. තමන් හිතතොට හිතන්නේ තමන්ගේ දේ තමන් නැති කරගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා. එතන තමයිකින්ද අල්පසාවාදී වෙනවා. දැන් අනික් කෙනෙකුගේ ජීවිතය ගැන අපිට හැම කියන්න බෑනේ. තින්ස අනික් කෙනෙකුගේ ජීවිතය නැති කිරීම ඉතාම අන්තරායතරයි. එන්නට සමන්දසේ බුද්ධ දේශනාව කියන වගේ මේ ප්‍රාණඝාත ලක්ෂණ ඒකෙදි වෙන මෙහෙම එකක් තියෙනවා දැන් භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවනකොට භික්ෂුවක් මවකුස ඉන්න දරුවෙක් හරි මනුෂ්‍ය දරුවෙක් ඝාතනය කරන්න සැලැස්සුවොත් ඒ භික්ෂුව පරාජිකායයි. හරි. ඒ භික්ෂුවට උපසම්පදාව නැතුව යනවා. හැබැයි වික්ෂුව තමන්ගේ ජීවිතේ නැති කරගත්තොත් දුෂ්කට කියන බොහොම සුළු වැතක් වෙන්නේ. එතකොට එයානෝ ඒක ලොකු පරතරයක් වෙනවා. නෑ. වික්ෂුව වෙනත් මිනිස්සෙක් ඝාතනය කළොත් ඒ වික්ෂුව පරාජිත වෙනවා. වික්ෂුව තමන්ගේ ජීවිතේ නැති කරගත්තොත් සුළු ආපත්‍යක් විතරයි වෙන්නේ. අර අල්පසාවද්ද කාරණේ නිසා තමන්ගේ ජීවිතේ තමන්ටයි තියෙන සංඥාවක් තියෙනවනේ. අනුන්ගේ ජීවිත ගැන අපිට වගේ කියන්න බෑනේ. ප්‍රාණඝාතය වෙනවා. ඒක නොවී තියෙන්නේ නැහැ. ඉතින් ඒක අකුසලයක් එතන තියෙනවා. නමුත් ඒ අකුසලයේ සුළුයි කියන හින්දා තමයි අර සිල්පද දෙකේ වෙනසක් තියෙන්නේ. අනිත් කෙනෙකුගේ ජීවිතේ නැති කරොත් වික්ෂුවට ඒක පරාජිකා වෙන්න හේතු වෙනවා. තමන්ගේ ජීවිතේ නැති කරගත්තොත් දුෂ්කටාපත්තියක් විතරයි තියෙන්නේ. මෙතන පරතරයක් පෙන්නවා තියෙන්නේ. <laughs> ඒකෙන් කොයි හැටි වෙතත් ඒකෙන් දෙකෙන් මේ ජීවිත හානියක් තමන් හෝ අනුන් වෙනුවෙන් හෝ නොකළ යුතුයි කියන එකම අදිෂ්ඨාන කරගatiya යුතු වෙන්නේ. අනික කෙනෙකුගේ ජීවිතේ නැති කිරීම තාම අන්තරාය කර තමන්ගේ ජීවිතේ නැති කරගන්න එකත් අන්තරාය කරම තමයි. මොකද ඒකට හේතු ඉතින් දැන් භාගතුන් වහන්සේ මේ පිරිස ගැන දිවසින් දැකලා මෙසේ මේකට මේ අයට මේ ජීවිතේට පිහිට වෙන්න බෑ පරලොවට පිහිට වෙන්න පුළුවන් කියලා නෙමෙයි උපාය යෙදුවේ. නමුත් දැන් අපිට අපේ ජීවිත ගැන මුකුත් කියන්න බෑ. ඉතින් ඒක නිසා මේ හොඳම දේ තමයි කෙසේවත් අන් අයගේ ජීවිතත් ඝාතනය නොකළ යුතුයි තමන්ගේ ජීවිතයත් ඝාතනය කර නොගත යුතුයි <laughs> ඒකයි අන්න හරිය ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ සුවාන් විලා කියලා ඒක තමයි. ඉතින් දැන් මේකෙන් මේකෙන් අපට තහවුරු වෙන්නේ ඥානවීර ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා හිටපු නෑ කියන එක. තේරෙනවද? දැන් මේ මේකේ පැහැදිලිවම කියනවනේ ඒක හරි වැදගත් ප්‍රශ්නයක් ඒක හරි. මේ ඥානවීර කියලා ඒ ස්වාමීන් වහන්සේ ජර්මන් ජාතික මේ ස්වාමින් වහන්සේ නමක් පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනේ මහාන වෙලා උපසම්පදා වෙලා ඉඳලා ඒ ඥානවීර ස්වාමීන් වහන්සේ බුත්තල පැත්තේ කුටියක තනියම භාවනා කරගෙන හිටියා. ඉතින් ඒකෙදි තින් අර ඒ ස්වාමීන් වහන්සේලා ගුරු ඇසුරකුත් හරියාකාරව නැතුව ඉතින් තම තමන් විසින්ම ධර්මයේ කියවා දැනගෙන ඒ අය ඉතින් ඒ අයගේ දැනීමෙන් භාවනා කරගෙන ගියා. භාවනා කරගෙන ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන අනුව කරුණානුව පේනවා ඒ ස්වාමීන් වහන්සේ ධර්මයේ පිළිබඳවත් වර්ධවා ගත්තෙන් තිබුණා. තේරෙනවා. ඉතින් මේ ධර්මයේ පිළිබඳව වර්ධවාගත් තැන් තිබිච්ච නිසා මේ ස්වාමින් වහන්සේ සෝවාන් නොවීම සෝවාන් වුණා කියලා වැරදි මේ අදිමානයක් ඇති කරගත්තා. මේ ඒ ස්වාමින් වහන්සේ සද්ධානුසාරී ධම්මානුසාරී එහෙම වෙන්වෙන් අවස්ථා හැටියට ගන්න. නමුත් දැන් තේරවාද ධර්මය අනුව සද්ධානුසාරී ධම්මානුසාරී කියලා හඳුන්වන්නේ එකම සෝවාන් මාර්ගස්ත්‍යාව ශ්‍රද්ධාව මුල් කරගත්තු කෙනා සද්ධා ඉන්ද්‍රිය ප්‍රධාන කරගෙන සෝවාන් මාර්ගයටපත් වෙන කෙනා සද්ධානුසාරී පඤ්ඤා ඉන්ද්‍රිය ප්‍රධාන කරගෙන සෝවාන් වෙන කෙනා ධම්මානුසාරී. මොකද මේ ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ කාලය වෙනකොට සෝ සද්ධානුසාරී වුණා. ඊළඟ කාලය වෙනකොට ධම්මානුසාරී වුණා. ඊළඟ කාලය වෙනකොට සෝවාන් වුණා කියලා එහෙම කියනවනේ. මාසයක් මාර්ගස්ත්‍ය ප්‍රධාන කරගෙන ඒක තමයි දැන් අපේ ඔව් <laughs> දැන් අපේ තේරවාද ධර්මය අනුව ඒක වැරදි. තේරෙනවා දැන් ලෝකෝත්තර මාර්ගය කියන එක මාසයක් සමාරයක් පවතින එකක් තියා මේ දවසක්වත් පවතින එකක් නෙවෙයි. එක චිත්තක්ෂණයේ ලෝකෝත්තර මාර්ගසිත මාර්ගචිත්තයට අනුව ඵලචිත්තය ලැබෙනවා. පූර්ව භාග ප්‍රතිපදාව අවුරුදු ගණන් තියෙන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ දැන් ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්න ඉස්සෙල්ලා ලෞකික වශයෙන් වඩන සමත විදර්ශනා සීල සමාධි ප්‍රඥා ඒවා ඉතින් මාස ගාණක් නෙවෙයි අවුරුදු ගාණක් වුණත් තියෙන්න පුළුවන්. ඒක ලෞකිකයි. ඒක ලෝකෝත්තර මාර්ගය නෙමෙයි. ඒක සෝවාන් මාර්ගය කියලා අපි කියන්නේ සෝවාන් වෙන ප්‍රතිපදාව. ඒක හරි. සෝවාන් වෙන ප්‍රතිපදාව ඒකයි. සීල සමාධි ප්‍රඥා වඩන්න. ඒත් ඒක ලෞකිකයි. ලෝකෝත්තර මාර්ගයේ මාර්ග චිත්තේ ඒකක්ෂණිකයි. තේනද? ඒ ලෝකෝත්තර මාර්ග චිත්තේ ලබන ශනේ තමයි යා සද්ධානුසාරියෝ ධම්මානුසාරි වෙන්නේ. ඒක චිත්තක්ෂණයකට. නැතුව සති ගණන් මාස ගණන් කෙනෙක් සද්ධානුසාරීව ධම්මානුසාරීව ඉන්නවා කියොත් ඒක අපි තේරවාදී ධර්මයට පටහැයි. අන්න ඒකයි මේ ඥාන වීර ස්වාමීන් වහන්සේට උනේ. හැබැයි දැන් මේ ඥාන වීර ස්වාමීන් වහන්සේත් එක්ක තවත් ජර්මන් ස්වාමීන් වහන්සේලා මතක ඥානමෝලි ස්වාමීන් වහන්සේ කියනවා. ඥානමෝලි ස්වාමීන් වහන්සේ කරපු වැඩි පරණ ක්‍රමය අල්ලගත්තා. ඒ ස්වාමීන් වහන්සේට වෙච්ච ලොකුම ලාභය තමයි ඒ ස්වාමීන් වහන්සේ පාළි විසුද්ධි මාර්ගය බොහොම ලස්සනට ඉංග්‍රීසියට කරලා ඒ ඥානමෝලි ස්වාමීන් වහන්සේ පරිකරපු පරිවර්තනය තමයි දැනට තියෙන හොඳම විසුද්ධි මාර්ග පරිවර්තන ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. ඒ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වුණා ඒ ඉංග්‍රීසි විසුද්ධි මාර්ගය. ඒ ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගය අල්ලගත්ත නිසා ඒ ස්වාමීන් වහන්සේට පාර වැරදුන්නේ. තේරුණා. මොකද විසුද්ධි මාර්ගයේ බොහොම ලස්සනට මහා විහාරීය ක්‍රමයටම විසුද්ධි මාර්ගයේ සත්‍ය විසුද්ධි විස්තර කරනවා. ඒ කාලේ වෙනකොට ඥානවීර ස්වාමීන් වහන්සේ ඈත් වෙලා හිටියා. ඉතින් ඇත්ත වශයෙන් ඥානවීර ස්වාමීන් වහන්සේ ඥානමෝල ස්වාමීන් වහන්සේට හිටියා නම් සමහරට ඕක නොවෙන්නත් තිබුණා. පොල්ගස් දුවේ හිටියා. මේ සානහස ඉතින් තනියම ඒ සානහසේ ක්‍රමයටම භාවනා කරගෙන ගියේ. අතන වරද්ද ගත්තා. ඒක සමහරලාට ඒ වෙන්වීම උනේ සම මේ කර්ම විපාකයක් නිසා වෙද්දන්නේ. ඊට පස්සේ ස්වාමින් වහන්සේ ඔය ඊත ආස්වාස කරලා සියදියට හානි කරගත්තා. ඒ අනුව පේන්නේ ස්වාමීන් වහන්සේ පුතග්ජනව හිටපු බවමයි දැන් මේකෙත් කිව්වා නෙමෙයි. මොකක්ද කිව්වේ? සෝවාන් වෙලා නැහැ. වෙන්නේ වෙන්නේ අන්න ඒකයි. අන්න හරි අන්න හරි. ඒකනේ සෝවාන් වෙලා කියලා නමුත් වෙලා නැහැ. වෙලා නැහැ. ඒ සාන්හන්සේ මුලාවටපත් වෙලා ඉන්න තියෙන්නේ. දැන් ඉන්නේ ගොඩක් අයට ඒකනේ වෙලා තියෙන්නේ. <laughs> ඒ අර අදිමානේ නිසා කියන්නේ ඒකට කියන්නේ අදිමානේ කියලා. ඔව් අදිමානේ කියන්නේ වරදවා ඇති කරගන්නා අදහසක්. මාර්ගඵල නොලබා මාර්ගඵල ලැබුවා කියලා වරදවා හිතා ගන්නවා. මේකේ කියෙන්නේ තියෙන්නේ 음... සාධනෝ ආවසෝ ජීවිත අවරෝපේ හිති වදන්ති එත්තචාරියා නේව පානාදිපාතං කරින්සු න සමාදපේසුම් න සමුනුඤ්ඤා හේසුම් පුතඥාපන සබ්බමකන්සවර ඒගොල්ලෝ ගිහිල්ලා මිගලන්ඩික කියන මිනිස්සයාට කිව්වනේ අපේ පාත්‍ර සිවුරු අරගන්නේ අපේ ජීවිත නැති කරලා දෙන්න කියලා ඉතින් අර මිගලන්ඩික කියන මිනිස්සයා කරපු වැඩේ අර හාමුදුරුවන්ගෙන් හම්බෙන පාත්‍ර සිවුරු නිසා ඒ කියන කියන හාමුදුරන්ගේ ජීවිත නැති කරලා දුන්නා. එයා හිතුවේ ඒක හයි හාමුදුරුවන්ට කරන උදව්වක් කියලා. <laughs> එයාට හම්බ වෙනවානේ හාමුදුරුවන්ගේ පාත්‍ර සිවුරු ටික. ඒක ගැන කියනවා එත් අරියාණේව පාණාතිපාතං කරින්සු. ඉතින් ආර්යයන් වහන්සේලා සෝවාන් ආදී මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා කිසි කෙනෙක් මේක කළේ නැහැ. ඒ අය ප්‍රාණ ඒ අය ප්‍රාණඝාතය කළෙත් නැහැ. අන් අයව ඒකට යොමු කෙරෙව්වෙත් නැහැ. ද සමාදපේසුන් කියන්නේ ඒක. අනෙක් අය ලව්ව ඒක කරවගත්තෙත් නැහැ. ද සමනුඤ්ඤා හේසුන් ඒගොල්ලෝ ඒක අනුමත කළෙත් නැහැ. පුතුජනාපන සබ්බමකාසු මේ ඔක්කොම කරේ පුතග්ජනයයි කියන. එතකොට ඊට පස්සේ කියනවා තේසම් පංචන්නම් භික්ඛු සතාන ජීවිතක්කයක් පත්තේ භාවඤ්ඤාත්ත. එතකොට ඒ පංසය දෙනා අතර වැඩිපුරම මේ කියන්නේ අර ජීවිත හානි කරගත්ත අය හිටියේ අනුන් ලවා හෝ තමන් විසින් හෝ ජීවිත හානි කරගත්ත අය හිටිය ඔක්කොම පෘථග්ජනයි. ඒක නිසා මේ අපි තේරවාද ක්‍රමයට නම් ඥාන වීර ස්වාමීන් වහන්සේ හොවා වෙලා <laughs> එහෙම වෙන්නේ එහෙම වෙන්නේ ඉතින් අනික් කාරණේ තමයි දැන් සෝවාන් වුණා නම් මොනවා හරි ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මේ දැන් දැරිය නොහැකි තත්වයක් තිබ්බා නම් අසනීපයක් වේසානත් කියන අසනීපයක් හින්දානේ. ඔව් අසනීප තත්වයක් නිසා හෝ එසේ කරගත්තා නම් ඉතින් මේක මේ හේතුඵල ධර්මයන්ට අයිති දෙයක් කියලා හක් කියලා අනාත්ම සංඥාවේ පිහිටා ඉතින් ඒක දරා ගන්න සමර්ථ වෙනවානේ. ජීවිතේ ඕන ගැටලුවක් ඉතින් මේවා අනිත්‍යයි, මේවා දුක්ඛයි, මේවා අනාත්තයි කියලා බලලා දැන් මේ තමන්ගේ ශරීරය පිළිබඳ තියෙන ආත්ම දෘෂ්ටිය නිසානේ ඉතින් මේ ශරීරය තමන්ගේ මේ වේදනාව තමන්ගේ මේක මට දැන් මින් එහා දරා ගන්න බෑ මේක නැති කරලා දාන්න ඕන කියන අදහස එන්නේ වංචනික වශයෙන් ආත්ම දෘෂ්ටිය නිසාම. නමුත් ඒ ස්වාමීන් වහන්සේට අර නොලැබුව අධිගම ලැබුවා කියන අධිමානය නිසා හිතුණා ඉතින් මම දැන් සෝවාන් කියන්නේ ස්වාමීන් වහන්සේ සෝවාන් හින්දා ජීවිතහානි කරගත්තට ප්‍රශ්නයක් වෙන්නේ සුගතියේ යන්නේ සෝවාන් කෙනා සුගතිය යන හින්දා ඒක දැන් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා ඒ ස්වාමීන් වහන්සේ කිසිම මුලාවක් ඇති වෙච්ච බවයි පේන්නේ. ඒක නිසා මේ මොකද කියන්නේ කිසිම ආකාරයකින් සුඛී ජීවිතය හෝ හානි කරගන්න හිතන්න හොඳ මදි. ඉතින් අත වශයෙන් මේ ස්වාමීන් වහන්සේ කොහොම හරි විසකට දරාගෙන හිටියානම් සමහරවිට ඒ අසනීප தත්ත්වයේ කියන්න බෑනේ. අසනීප தත්ත්වයේ තනිච්චයනේ. ඒක සුව වෙන්නත් ඉඩ තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට සමහරට ඇත්තටම සෝවාන් වෙන්නත් පින තිබුණා වෙන්න අපේ. කරන්නේ. දැන් මේකේ අනු පැහැදිලිම ඒක තහවුරුයි. සෝවාන් වෙච්ච කෙනෙක් එහෙම දෙයක් කරගන්න ඕනේ දැන් ඔය <coughs> කෙනෙක් තර්ක කරන්න පුළුවන් දැන් තව ස්වාමින් වහන්සේලා දෙනමක් ගැන සඳහන් වෙනවා වක්කලි ස්වාමින් වහන්සේ ගෝධික කියන ස්වාමින් වහන්සේ තම තමන්ගේ ජීවිත නැති කරගන්න ගිහිල්ලා අරහත් වුණා. I think ඒකේ අට කතාවේ විස්තර කරනවා ඒ ස්වාමින් වහන්සේලා දෙනමටම තිබුණෙත් ওই ප්‍රශ්නෙම. ඒ ස්වාමින් වහන්සේලා හොඳට විදර්ශනා වඩාගෙන ගියා. දැන් වක්කලි ස්වාමින් වහන්සේත් අන්තිම කාලේ බලවත් දේශම අසනීප වෙල හිටියේ ඔය කවුද? ඥානමෝලි ස්වාමින් වහන්සේලා තිබුණා වගේ. ඉතින් මේ ස්වාමින් වහන්සේ බලවත් විදර්ශනා වඩාගෙන යනකොට මේ ස්වාමින් වහන්සේට අර හිතේ කෙලෙස් සංසිඳීම නිසා හිතුණා දැන් මගේ හිතේ කෙලෙස් නැහැ කියලා. ඉතින් ඒ ස්වාමීන් කල්පනා කළා ඉතින් තවදුරටත් මම මේ අසනීප වේදනාව විඳ විඳ ඉන්නේ මොකටද? මම එහෙමනම් ජීවිතේ නැති කර ගන්න මට දැන් මොකුත් කෙලෙස් පේන්නේ නැහැ කියලා. හැබැයි මේ සඳහන් කරන දැලිපිහි අරගෙන ගලනාලියේ සඳගත්තු හැටියෙම මේ ශානහන්සේට මේ මරණ බය කියන එක ඇති වුණා කියලා. එතකොට තේරලා තියෙනවා මේ මම මුලාවේ හිටියේ කියලා. හැබැයි අරහත්ත්වයටපත් වෙන්න කුසල සම්පත්තිය තිබෙච්ච නිසා පාණේ නිරුද්ධ වෙනසට වෙනකොට ජලසින්දගෙන ලේ යනවා. ඒ අන්තිම මොහොතේ විදර්ශනාවල හරියටම රහත් වෙනවා කියන්නේ. එඳ රහත් වෙලා තමයි පිරිනවම් බෑ. පුතග්ජන වින්දගෙන ජලසින්දගෙන තියෙනවා ශරණේ විදර්ශනාවල අන්තිම මොහොතේ රහත් වෙලා තමයි සම්පූර්ණ ප්‍රාණි නිරුද්ධ වෙනකොට රහත් වෙනවා. ඉතින් ඒක ඉතින් අතිශය කලාතුරකින් හම්බෙන් නොහිත වගේ විය හැකි සිද්ධියක් නිසා එහෙම වෙයි කියලා හිතන්න නරකයි කොයි වෙලාවට. ඔව් ඒක හිතලා කරන්න නරක. ඒක ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට අර පූර්ව සංසාරික කුසලයක් තිබුණා කොහොම හරි මේ ජීවිතේ රහත් වෙන්න. කියන්නේ ඒක නිසා තමයි බොටුව සිඳගත්තට ඒ විනාඩි කිහිපයක් හරි තිබුණා ප්‍රාණය නිරුද්ධ වෙන්න දුන්නේ ගින්නේ නිරුද්ධ වෙන්නේ ඒ කාලය තුල ඒ ස්වාමීන් වහන්සේලා සැබෑවට විදර්ශනාව සම්පූර්ණ කරගෙන අරහත් ඵලයටපත් වුණා. ඉතින් අර හොඳට විදර්ශනාව කලින් වඩලා තිබිච්ච නිසා තමයි ඒක අන්තිම මොහොතේ සිද්ධියටපත් වුණේ. ඒව අතිශයින්ම මේ අහම්බෙන් වගේ දුර්ලභ වෙච්ච සිද්ධිය නිසා ඒක ඉතින් අපිට කවදාවත් විශ්වාස කරලා හිතන්න පුළුවන් දෙයක් විශ්වාස කරලා කියන්නේ දැන් තවත් කෙනෙක් එහෙම කරගත්තොත් එහෙම වෙයි කියන එක අපිට හිතන්න <laughs> ඒක නිසා හොඳම දේ තමයි මේ තවත් කෙනෙකුගේ ජීවිතයක් නසන්නත් හොඳ නැහැ. තමන්ගේ ජීවිතේ නැති කරගන්නත් හොඳ නැහැ. <laughs> ඒකයි. කොහොම හරි මේ ධර්මයේ සිහි කරලා තම තමන්ගේ ජීවිත ලැබගෙන කොහොම හරි බලන්න ඕනේ. සමත විදර්ශනා භාවනාවන් මුදුන් පම්වා ගන්න. ඒක තමයි සාර්ථකම පිළිවෙල. <laughs> සම්බුද්ධ යට තියෙනවා. ඵලසිත දෙකක් ලැබෙනවා මේ මන්ද ප්‍රඥාට තීක ප්‍රඥාට ඵලසිත තුනක් ලැබෙනවා. එකම ඵලයයි චිත්ත වාර දෙකක් හෝ තුනක් ලැබීම තමයි ඔකේ වෙනස. මාර්ග චිත්ත එකමයි ලැබෙන්නේ. ඵල චිත්ත වාර දැන් ඔක ඵල සමාපත්තියක් හැටියටත් ලබන්න පුළුවන්. එතකොට අර ඵල චිත්තේම තමයි නැවත නැවත ලබන්නේ. පටිසන්ධිසිතට පස්සේ ලෝභ මනසට පහළ වෙනවා කියලා සඳහන් කරනවා. ලැබිය හැකි ලැබිය හැකි. අර ඒ කියන්නේ භවය අල්ලා ගන්නා විදිහේ සිතක් පහළ වෙනවා කියන එක යන්තම් වගේ මට මතක ඕකේ බලන්න අර අභිධර්ම මාර්ගයේහි චිත්ත වීති කාණ්ඩයේ පරිසන්දි චිත්තේ සම්බන්ධ චිත්ත වීතිය පොඩ්ඩක් බලන්නකෝ. අද මෙන්නා මතක නැහැ මම බලලා තවදුරටත් සඳහන් කරන්න. අන්න ඒකේ තියෙන්න පුළුවන් මේ පරිසන්දි චිත්තයත් එක්ක පහළ වෙන ඊළඟ චිත්ත වාර කොහොමද කියලා බලන්න. ප්‍රඥා දශකේ හා හා ඒ කියන්නේ අර ජීවිතයේ දශකවලට බෙදනවානේ. මුල් අවුරුදු 10 මන්ද දශකේ, බාල මාවදී. ඊළඟ අවුරුදු 10 ක්‍රීඩා දශකේ. 10 කියන්නේ අවුරුදු 10 ඉඳන් 20 වෙනකම්. ඊළඟට 20 ඉඳන් 30 දක්වා 10 වර්ණ දශකය කියලා ගන්න. ඉතින් අවුරුදු 10 දී රූප ස්වභාවය බොහොම හොඳයි. ඊළඟට 30 ඉඳන් 40 දක්වා කාලේ බල දශකය. හොඳට කය වෙහෙසවල වැඩ කරන්න පුළුවන් කාලේ. ඊළඟට 40 ඉඳන් 50 දක්වා කාලේ තමයි ප්‍රඥා දශකය කියලා ගන්න මට මතක හැටියට. හරි. අතකොට 50 ඉඳන් 60ට යනකොට ඒකට කියනවා මට මතක නෑ ඒක හාන දශකයේ මේ මොනම එහෙම ඉතින් ඉඳන් පිරිහෙන පැත්ත. හරි. එතකොට 40 50 අතර තමයි මට මතක ප්‍රඥා දශකයේ කියන්නේ. ප්‍රඥා දශකයටපත් වෙනකොට ප්‍රඥාව ලැබෙනවා කියලාද කියන්නේ? ඔව් ඉතින් මෙහෙමයි. ඒක ඉතින් හැම දිනාටම සාධාරණ කතාවක් නෙවෙයි. නැති සාමාන්‍යයෙන් ප්‍රඥා දශකයේ කියලා කියන්නේ දැන් 40 අවුරුදු 40 50 වගේ වෙනකොට අර කෙනෙකුට සමාජ අධ්‍යක්ීම සුරෙන් අපි කියන්නේ තලතුණාවියටපත් වෙලයි කියලා රට ලෝකෙ ගැන තේරෙනවා ජීවිත අධ්‍යක්ීම් ලැබලා ඒක නිසා අර අධ්‍යක්ීම් ඇසුරෙන් ලැබෙන විදිහේ යම් පරිණත බවක් තියෙනවා කියන එකයි නමුත් ඒක හැම දිනාටම සාධාරණ නැත. දැන් භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥානිය ලැබී 35 වෙනියේ. ඒ බලනකොට 35 වෙනියේ කියන එක ප්‍රඥා දශකයටයි. එතන එක බල දශකයටයි. තේරෙනවා. දැන් කවුද මේ දබ්බමල්ල පුත්‍ර රහතන් වහන්සේ වාගේ උතුම හත් අවුරුදු වයසේදීම රහත් වුණා. ඒතර ප්‍රඥා දශකයට පැමිණලා නැහැ. ඒකෙන් ඒක සෑම දිනාටම මේ සාධාරණ ප්‍රකාශයක් නොවේ. නමුත් අර බොහෝ දෙනාට තින් අවුරුදු 40ක් 50ක් වගේ වෙනකොට ජීවිතේ මුහුකුරා යෑම තුළින් පරිණත බවක් ඇති වෙනවා නේ ඕක ගැන කියන්නේ. අත්දැකීම් බහුල වීම. ඉතින් එතකොට ඒ අය ජීවිතේ මුල් කාලේ පස්කම්සුව ලබලා ඉතින් දැන් අවුරුදු 40ක් 50ක් යනකොට ගෙවල් දොරවල් හදලා දූ දරුවෝ ඇතිලැඩි කරලා ඒ අය තැනක යුතු වයසකට පතුළු තමන්ට තේරෙනවනේ ජීවිතේ ඉතින් අපි මේ තරුණ කාලේ සෙල්ලම් කරා ඉස්කෝලේ ගියා රැකිරක්ෂා කළා ඉතින් දැන් මේ ඔක්කොම ටික ටික ඉතින් අභාවයට යන්නේ කියලා ඉතින් යන්නේ ඒකෙන් දැන් මේ වගේ වයස වෙනකොට පොඩාවක් දෙනෙක් ධර්මයේ පැත්තට නැඹුරු වෙන පක්ෂයක් තියෙන ඔන්න ඔය කාරණේ. සාර ජීවිතේ මොහු පුරායම පරිණත භාවයෙන් මේගොල්ලන්ට තේරෙනවා. ඉතින් ලෞකික ජීවිතේ සම්බන්ධිත මීට වඩා කොයි දේ කළත් ඉතින් මේවා පරිහානියට අභාවයට යන දෙයක් මිසක් මේ වෙන දෙයක් නෑ. ඉතින් අපි දැන් ಗುಣධර්ම පැත්තට හැරෙන්න ඕන කියලා. ඉතින් මම අන්න ඒක නිසා තමයි ওই කාලේ මම හිතන ඔය ප්‍රඥා දශකයේ හැටියට නුවණ පහළ වෙන කාලේ හැටියට <laughs> දක්වා තියෙන්නේ. <laughs> ඥාන සංප්‍රයුක්ත කුසල්සිතක් ඇතිවීමට උපකාර වන කරුණු හතරක් දක්වනවා. හා හා හා. එකක් තමයි මේ ත්‍රිහේතුක මහා විපාක සිතකින් ප්‍රතිසංයෝගය. හා ඒක ඔය එකක් නේ හරි. ඒක ඊටත් ශ්‍රද්ධාදී ධර්මයන්ගේ මෙහෙම අකුසල් කෙරෙන නැතිව නුවණ වැඩිම කටයුතු කිරීම. ඒ වගේ එකක් හරි අඩුවන මේ ඥාන විප්‍රේත සිත ඇතිවීමට දක්වනවා. ඒක මහා නැති ඔය ඒක ඉතින් මහා විපාක ඒක අපි තව ටිකක් විමසා බලන්න ඕන. මොකද ඉතින් හේතුක ප්‍රතිසන්දියක් ලබාපු කෙනෙකුට මොකද්ද ඔබ කියන්නේ? ඥාන සංප්‍රයුක්ත විශ්වාසයක් ඇතිවෙන්න උපකාර වන කාරණාවක් ඇතුළත දක්වනවා. ඒක නිකම්පත් අඩු වුණොත් මේ ඥාන විප්‍රයුක්ත සිත් ඇතිවෙන්න එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඒක ඒකත් අර ඒ එකක් හෝ අඩු වුණොත් කියන්න බෑ. අන්න ඒකයි. මහා විපාක සිතක් තිබුණොත් ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පහළ වීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා. එහෙමයි කියන්නේ. වැඩි ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් විහෙතක ප්‍රතිසන්දික කෙනෙකුට වුණත් ඊළඟට මේ ජීවිතේ කාමාවචර මහා කුසල් සිතක් පහළ කරගන්න බැරි කමක් නැහැ. එයාට ධ්‍යාන සිත් මාර්ගඵල සිතුයි නොලැබෙන්නේ. දේව නැතු යාට දානයක් දීමෙන් ත්‍රි හේතුක කුසල් සිතක් පහළ කරගන්න බැරි කමක් නැ මේ ජීවිතයේ වශයෙන්. නමුත් ඉතින් ඒක අර ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ තරම් බලවත් නොවෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් එතරම් බලවත් නොවුණත් ත්‍රි හේතුක කුසල් සිතක් පහළ කරගන්න බැරි කමක් පේන්නේ නැහැ. සෝතාපට්ටි මග්ග ආර්ය ශ්‍රාංග මාර්ගයම. දස්සනේන සම්පන්නෝ කියන තැන දස්සන කියලා ගන්න ඉතින් චතුරාර්ය සත්‍ය දර්ශනීය යුක්ත කියන එකයි. විපාකාවරණ ආ විපාකාවරණ කියලා කියන්නේ දැන් දෙහෙතුක ප්‍රතිසන්දියක් ලැබීම එක විදිහක විපාකාවයි. එයාට ඉතින් ඒ ජීවිතේ මාර්ගඵල ලැබෙන්නේ කුසල හේතුක විපාක වීමත් විපාකාවරණය. හරිද? කම්මාවරණ විපාකාවරණ එහෙම කියලා කියන කම්මාවරණ කියන්නේ ඒ ජීවිතේ අනන්තරික කර්ම කළොත් අජාතසත්තු කුමාරයාට වගේ මේ මාර්ගඵල ලබන්න තිබිච්ච කෙනා. නමුත් මාර්ගඵල ලබන්නේ ඉස්සෙල්ලා ව්‍යාඝාතනය කරපු නිසා අන කම්මාවරණ වුණා. ආනන්තරි කර්මයක් කරගත්ත නිසා මාර්ගඵල ලැබෙන්නේ නැහැ. විපාකාවරණ කියන්නේ ඉතින් දැන් අභව්‍ය තැන්වල උපන්න සතර අපායි අන්න විපාකාවරණයි. අඳගොළු බිහිරි වෙලා උපන්න විපාකාවරණයි. විහෙතුක ප්‍රතිසන්දිකේ කුණක් විපාකාවරණයි. ඊළඟට රසඤ්ඤතලේ පහළුණොත් ඒත් විපාකාවරණයි. අරූපතලේ පහළුණොත් ඒත් විපාකාවරණයි. නැත්තම් අසුර පිරිසේ උපන්නොත් ඒත් විපාකාවරණයි. එක්කෝ විපාකාවරණයි. හරි. බෑ. ඉතින් දෝමනස්ස සහගත සිතින් උපන්නොත් එයා සත අපායෝත්පත්ති කෙනෙක් <laughs> ඒක ගන්න බෑ. ඉතින් දෝමනස්ස සහගත සිතින් උපන්න කෙනෙක් මනුස්ස ලෝකෙින් නෑ. <laughs> එක්කෝ එයා තිරිසං අපායෝ යක්ෂයෙක් වගේ වෙන්න පුළුවන්. ওই නයි පොළොමේ වගේ තිරිසං අපාය කෙනෙක් වෙන්න පුළුවන්. නිරේ වෙන්න පුළුවන්. ඒ නිසා පටික සිතකින් උපදින කෙනෙක් මනුස්ස ලෝකේ නෑ. අ <laughs> ඔව් පේකා සහගත සිතක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් ඔතන ප්‍රවෘත්තිපාක වශයෙන් එන්නත් පුළුවන්. අපිට නියතකොටම උපේක්ඛා සහගතය කියන්නත් බෑ. උපේක්ඛා සහගත කෙනාට දෝමනස්සේ නැතු උපේක්ඛාවට බරව ඉන්නත් පුළුවන්. මොකද භවංගයේදී යාට උපේක්ඛා සහගත මේ විපාක චිත්තේ ලැබෙන භවංග සන්තතියේදී සෝමනස්ස සහගත ප්‍රතිසන්දියක් තියෙන කෙනාට භවංග වාරයේදී සෝමනස්ස මේ විපාක චිත්තයක් ලැබෙන්නේ. ඒක නිසා ඒක අපිට නියතකොට කියන්න බැරි ඒකෙතේ මොනවා හරි කෙනට ඕති විපාක ආදී නිසා විය හැකි දෙයක් මිසක් පටිඝසිතකින් උපන්නයි කියන්න බෑ මනස ලෝකේ නම් ඒක කියපත් වෙන්න. කොහෙද තුනේ? ඈ? අපච්චි සංසාරේ බඳිලා. ගිහිගෙන කියලා එක. අභිධර්ම ඒකේ තිබුණාද? මේක මේ දෝමනස කතන්දරේ තිබුණා ඒකට මේ සෝමනස සාගත සිතකින් පිළිච්චම මෙතන මෙයා සෝමනස සාගත. ඔව් ඒක හරි. ඒකට මේ ප්‍රතිපක්ෂව මේ ආ නෑ නෑ නෑ ආ ඒක නෑ නෑ ඒක ඒක හරි ඒක හරි. ආ එහෙම ලියවී තිබුණ නැහැ නේ. ආ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද අමරදාස මහත්මයාගේ පොත්වල මම පරිශීලනය කළා නෑ. නමුත් ඉතින් බොහොම හොඳයි කියන කතාව තියෙනවා. හැබැයි එක තැනක් නම් කාමාවචර කුසල් සිත් සම්බන්ධයෙන් කියන තැනක නම් මට මේ එක තැනක් වැරදි තැනක් දකින්න ලැබුණා. ඒක හින්දා මේ මෙතනක් තියෙන. ඒක මම මේ බැලුවේ ඒක දැයි. <laughs> නෑ එහෙම වෙන්නේ නෑ. ඒක ඉතින් අර දෝමනස්ස. අර ඉතින් මෙහෙම ඒක තිරිසන් සතුන්ගේ වෙන්න පුළුවන්. මම හිතුවා මනුස්ස ලෝකේ කතාවක් අහනවා කියලා. තිරිසන් සතුන්ට ඒක වෙන්නේ. තිරිසන් සතුන්ට ඒක ඉතින් අනිවාර්යෙන් එහෙමම තමයි. දැන් තිරිසන් සතුන්ට ධර්මය අවබෝධ නොවෙන්නත් එක කාරණයක් ඒක. ඉතින් දැන් බලන්නකො ඔය සතුන්ට ඒකනේ දැන් සතු ඉතින් ඔය ඒගොල්ලොන්ට තියෙන්නේ අපි හිතමුකෝ දේශසහගත සිතකින් කියන්නේ පටික සම්ප්‍රයුක්ත විපාක සිතකින් පහළ වුණේ කියලා. ඒක පටික සම්ප්‍රයුක්ත විපාක සිතක් වෙන්නේ නැහනේ. මොකද අකුසල විපාකවලදී උපේක්ඛා සහගත අකුසල සම්පීන්නේ ප්‍රතිසන්දි ලැබෙන්නේ උපේක්ඛා සහගතයි. එහෙම. දැන් අකුසල ප්‍රතිසන්දි විපාක චිත්තය උපේක්ඛා සහගතයි. දෝමනස සහගත වෙන්නේ. ඒකෙන්ද දැන් අපටි නිකද්ද සතර අපායෝත්පත්තිය ලැබෙන අකුසල විපාක චිත්තය ප්‍රතිසන්දි අවස්ථාවේදී උපේක්ඛා සහගතයි. සත් දෝමනස සහගත ප්‍රතිසන්දි චිත්තයක් ලැබෙන්නේම නැහැ කොහොමද? ඒක එහෙම ගන්න බෑ. <laughs> නමුත් ඉතින් ඒ සතුන්ට අර බිය වුණෝන් පිළිබඳ පටිගය ඒවා ඉතින් අධිකයි කියන්නේ පුළුවන්. මිනිස්සුන්ට වඩා. මිනිස්සු අර කෝරකමට පුරුදු වීම නිසා නමුත් ඉතින් දැන් තිරිසන් අපායෙම තියෙන ඕනෝන් කා කොටා ගන්නා විදිහක්. ඉතින් එතකොට ඒක ස්වභාවයෙන්මත් පටිජේ කියන එක වැඩි. නිරේත් එහෙමයි. නිරේත් තියෙන ඉතින් අර නිරාදුක් ඉඳනකොට වද දෙනකොට යමපල්ලන්ට නිරාසත්‍යයට ඕනෝන් කියන්නේ බලවත් විදිහේ පටිජයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඉතින් අර ඒගොල්ලන්ට සතර අපායපත් වල ඉතින් පටිගය ඇති වෙන්න තියෙන අවස්ථා වැඩි. අන්න එහෙම එකක් තියෙනවා. නමුත් පටිසන්ධි චිත්තය ප්‍රේක්ෂා සහගත. හරි. එහෙමනම් අදහස් ඇති කරගන්න මෙතෙක් කියලා පිටන්න පන්ති සීලයේ පිළිටා ගෞරවයෙන් තුමුරුවන් වන්දනා කළා. ධර්මාශ්‍රවණය කළා ධර්ම සාකච්ඡා කළා භාවනා කළා ඒ සියලු ආකාරයෙන් පහළ වූ කුසල චේතනා සමුදාය මේ මොහොතේ ඇතිව නැතිව බැවින් අනිත්‍යයි අනිත්‍ය වූ කුසල චේතනා සමුදාය ඇතිවීම නැතිවීම වශයෙන් సంతානීය වෙන්න බැවින් දුක්ඛයි අනිත්‍ය වූ දුක්ඛ වූ මේ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වශයෙන් ගිහිම පවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ පුණ්‍ය චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරී සත්‍යයි ඒ දුක්ඛාර සත්‍ය පදවන පූර්ණ භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාරිය සත්‍යයි ඒ දුක්ඛ නිරෝධයේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යය හේතු වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මයේ කාන්දේ මේ හේතුත්වා වාසනාවිත්වා ක්‍යාකාසනා කරගන්න ජනිත කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ සමූහය විසින් අනුමෝදන් ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු තුන් නිවන් සනසෙත්වා පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාගා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරං නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ටත් මේ පින්පෙත් අත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයටපත් වෙත්වා සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සිද්ධ කර ගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් මේ පින්වතුන්ලාට තව තවත් දාන සීල භාවනා උදාාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාත ඡායිනෝ චත්තාරෝ ධම්මා වද්ධාන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සුවපත්තේ වායක පක්ෂාති